එයින් අපි මේ වෙනකොට සතිය ධම්මවිචය ඒ වාගේම විරිය කියන බොජ්ජංග තුන ඉවර කරන්න යෙදුනා නැත්නම් අපිට දන්න ප්‍රමාණයෙන් අපි විස්තර කරගන්න යෙදුනා. අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හතේ මැද තියෙන පීති සම්බොජ්ජංගයයි නැත්නම් මේ සිංහලෙන් සඳහන් කරන ප්‍රීතිය ප්‍රීතිය බෝධිආංගයක් වෙන්නේ කොහොමද ප්‍රීතිය කොහොමද නිවනට තුඩු දෙන්නේ කියන අදහස ඉදිරිපත් කරගන්නයි මේ අර කලින් සඳහන් කරපු සතිය ධම්මවිචය ඒ වගේම විරිය කියන තියෙන කෙනාට පමණයි නැත්නම් ඒ වගේ ප්‍රතිඵලයක් වශයෙන් පමණමයි මේ ප්‍රීතිය ඉදිරිපත් වෙන්නේ එහෙම නැති කෙනාට ප්‍රීතියක් ධර්ම ලෝකයේ ශාසනය විඳ ගන්න බොහොම අමාරුයි. මෙතනදී සඳහන් කරනවා තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධ විරියස්ස තස්මින් සමයේ බික්කවේ බික්කුණෝ ආරද්ධ විරියස්ස යම් සමයක යම් වේලාවක යම් අවස්ථාවක මේ භාවනා ජීවිතයේ ආරම්භන ලද විරියත්තා වූ භික්ෂුවට uppajjati pīti nirāmisā උපදිනම निराමිෂ වූ ප්‍රීතියක් වෙන විදිහකට කියනවා නම් ඒ අරමන ලද විරිය නැති කෙනාට එම ප්‍රීතියක් බලාපොරොත්තු වෙන්න බෑ. එම කෙනාට තියෙනවා ප්‍රීතියක් ඒකට කියනවා ආමිෂ ප්‍රීතිය කියලා. ඉතින් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ ආමිෂ ප්‍රීතිය සහ නිර්ආමිෂ ප්‍රීතිය කියන එක. ඒක සාමාන්‍යයෙන් කෙටියෙන් මතක් කර ගන්නවා නම් ඇහැට රූප බලනකොට ප්‍රියමනාප තමන්ගේ හිත ගන්නා සුළු දෙයක් දකිනකොට ඒ දැකීමේදී අපිට ප්‍රීතියක් ලැබෙනවා. ඒ ප්‍රීතිය ඒ රූපයත් එක්ක ගැටෙමින් පවතින තාකල් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රීතිය අර දකින රූපය මතයි පහළ වෙන්නේ. රූපය ද්‍රව්‍යාත්මක දෙයක්, අල්ලන්න කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒන් උපදින ප්‍රීතියටත් කියන්නේ ආමිෂයෙන් හටගත් ප්‍රීතිය නිසා ආමිෂ ප්‍රීතිය. ඒ වගේම යමක් අහනකොට ඒ අහන දේ Tamange රුචියට මනාපට ඉදරම් පිනවන ගතියට එනවනම් ඇහිමිනුත් ප්‍රීතියක් ඇති වෙනවා. ගන්ධ සුවඳ බැලීමෙනුත් ප්‍රීතියක් ඇති වෙනවා. රස ආහාර ගැනීමෙනුත් දිවෙන් ප්‍රීතියක් ඇති වෙනවා. කයට සුඛෝපභෝගී යාන වාහන පහසුකම් දීමෙනුත් ඉදුම් හිටුම් පහසුකම් වලිනුත් ප්‍රීතියක් ඇති වෙනවා. Taman hitu hitu ආකාරයට ධර්ම කාරණා මත වෙනකොට ධර්ම කියලා මේකෙන් අදහස් කරන්නේ හිතවිලි මත වෙනකොට ඒත් ප්‍රීතියක් ඇති වෙනවා. Tamanne මනාප දේවල් මත වෙනවා. මේ විදිහට රූප මත, ශබ්ද මත, ගන්ධ මත, රස මත, භාෂ මත, ධර්ම මත පහළ වෙන ප්‍රීතිය වලට කියනවා ආමිෂ ප්‍රීතිය කියලා. ඉතින් මේ ආමිෂ ප්‍රීතිය තමයි මේ ආධ්‍යාත්මයක් නැති, ආගමක් නැති මිනිසයා උදේ ඉඳලා හැන්දෑව වෙනකනුත් පුංචි කාලේ ඉඳලා වයසට යනකමුත් නිතරම සොයන්නේ <clears throat> මේක කවදාකවත් ඇති වෙන ගතියක් නැහැ. ඉවරයක් නැහැ. ඒ නිසා මේ ප්‍රීතියත් මේ ප්‍රීතිය හිවීමේ ව්‍යාපාරට කියන්නේ මේ ඇයිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වාගේ කොච්චර හොය හොයා පෙරෙව්වත් කවදාක සන්තුෂ්ත වෙන්නේ නැහැ. නමුත් මේක හරි පුදුමයි. ඒ තියෙද්දිත් මේ මිනිස්සයා ඒ කෙරෙහි ලොල් භාවයකින් මේ තරම් වෙහෙස කනිමින් කරන ප්‍රයත්නය දිහා බලනකොට පුදුම හිතෙනවා. කවදාකවත් රූප බලලා ඉවර කරන්න බැරි වුණාට රූපයක් සම්බන්ධ කරන එකිනෙකා කාකොටා වැටෙනවා මරා ගන්නවා පුදුමාකාර දුස්චරිතවලටත් පෙළඹෙනවා. ඒ වගේම මේ ශබ්ද මතින් කවදාකවත් ඉවරයක් කරන්න බෑ. ඒ වුණාට මේ ශබ්ද වල හොයමින් ඒකට පුදුමාකාර වියදම් කරනවා, පුදුමාකාර වෙහෙස ගන්නවා, පුදුමාකාර කෙලස් උපදවනවා. මේ ඉවරයක් නැතිකටම යනවා. ඒ වගේම ගඳ සුවඳට, රසට, ආහාර මත මේ සුඛෝපභෝගී දේවල් වලට ඒ වගේම හිතට එන මේ නිදහස් මේ හිතවිලි වලින් පුදුමාකාර ලෝක යුද්ධ. පුදුමාකාර ලෝකේ මේ නඩු මේ ශේරම මේ ආමිෂ ප්‍රීතිය නිසා. ඉතින් මේ ආමිෂ ප්‍රීතිය ගැන සඳහන් කරනකොට ඔය රටපාල සූත්‍ර වගේ සඳහන් කරන්නේ අතිත්තෝ ලෝකෝ කාමදාසෝ කියලා. මේ ලෝකයේ කවදාවත් තෘප්ති කරන්නේ මේ ආමිෂ ප්‍රීතිය සම්බන්ධයෙන්. තණ්හා දාසෝ අතිත්තෝ කවදාකවත් තෘප්ති කර කරන්න බෑ. ඒ ਸਰුවචන් ආංශේ තමන් ආංශේ වශයෙන් පෙර ජාතක කතාවලදී මහා මන් ධාතු කියන සක්විති රජ කෙනෙක් ඉපදිලා ඉන්න කාලේ සජ කෙනෙක් ඉපදිලා ඉන්න කාලේ විස්තර සඳහන් කරලා කියනවා ඒ කාලේ තමන්ට ඒ වාසය කිරීමට මාලිගා 700ක් ඒවා සඳහා සිව්පාමේ චතුරංගනී සේනාවල් 700ක් දේවීන් වහන්සේලා 700ක් ඒ දේවීන් වහන්සේ පිරිකර ආංගනාව 700ක් මේ මේ විදිහට 700 700 ඔක්කොම ලැබිලා තියෙනවා ඒත් මැරුණේ සතුටු වෙලා නෙවෙයි කියලා. කවදාකවත්ම සතුටු වෙන්නේ ඒක නිසා අතිත්තෝ ලෝකෝ කාමදාසෝ. කවදාකවත්ම තෘප්ති කර වෙන්නේ ඒ වගේම මේකට පහඳින පහඳිල්ල මේකට කියන්නේ කඹුරන කැඹිරිල්ල මේකට දක්වන මේ යටහත් පහත් භාවේදී බලනකොට දාස ස්වරූපයක් තියෙනවා. කාමයටමයි මේ දාසකම් කරන්නේ. මේ දාසකම් කරන්න ගියාම විඳින්න තියෙන ඕන වින්දනයක් ලැජ්ජා කරන්න තියෙන ඕන ලැජ්ජාවක් කමක් නැහැ. ඒ Tamanට අවශ්‍ය කරන රූපය හම්බෙනවා. තමයි අවශ්‍ය කරන සද්දේ, ගන්ධ, රස, පහස ලැබෙනවා නම් ඒ සඳහා කරන්න බැරි නොපනක්කමක්, තුච්චකමක් තවත් ඇත්තේ ඒ තරමටම මේකට දාශ භාවයක් පවත්වනවා. ඒ නිසා මට මතකයි ඔය මේ ලාභ සත්කාර මම හිතන්නේ බණ දේශනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා තිබුණා. මේ අපි සෑම දිනාම කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලියෝ කියලා. බත් ටික හම්බ වෙනවට උදේ ඉඳලා හැන්දෑව වෙනකොට මුළු ජීවිතේ පුරාම දාසකම් කරන බැලියෝ. අපිට හම්බ වෙන්නේ ආවට ගියාට රූප දකින්න හම්බ වෙනවා, සද්ද අහන්න හම්බ වෙනවා. ඒ ටික බලාගෙන තමයි මේ මුළු ලෝකෙම කාම ලෝකේ දඟලන්නේ. ඉතින් මේක තමයි මේ තාක්ෂණ ලෝකයේ කෙලවර. තාක්ෂණ ලෝකේ හොයන්න හදන්නේ මේ අපිට රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔත්තමත් අතකල පමණින් ලබා දෙන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරගන්න. ඉතින් අවුරුදු 200ක් විතර මිනිස්සයා දැන් ඔය ඕක පිටිපස්සෙත් ගිහිල්ලා දැන් ඒත් හති වැටිගෙන එනවා. මේකම කවදාකවත් ඉවර කරන්න බෑ. ඔය හොයාගත්ත කාලේ නම් ඒ විද්‍යාව කියන එක දැන් මේ නව තාක්ෂණය සොයාගැනීම හොයන කාලේ නම් හිතුවා ඕනේ ඕනේ දේවල් හොයන්න පුළුවන් කියලා. ඕනේ ඕනේ දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම මේ මේකෙන් මවන්න පුළුවන්. අතමිට කාචපණං හොඳ හැටි තියෙනවනම් හිතගෙන මම දිව්‍ය ලෝකේ මවන්නම් කියලා එදාසල සින්දුත් කිව්වා අපි. ඒ සල්ලි තියෙනවනම් ඒ විද්‍යාව තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ කියලා. නමුත් ඒ ඒව ඇති කරගෙන ඉහළටම ගියත්තන්ට දැන් තද බල භයානක රෝගයක් තමයි මේ අසහනෙ කියන එක. ඒ වගේම තමයි ඒ ඇත්ත පුදුමාකාර විදිහට පරිසරයේ කෙලසනවා. ඒ වගේම තමයි ඒ ඇත්තන්ගේ හිත රුධිර ධාතුව පුදුමාකාර වේග වෙලා දැන් ඈතමෑත බලන වෙලාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ආමිෂ සුඛය නැත්නම් මෙතන අපි සාදා කරන ප්‍රීතිය කියන එක පුදුමාකාර පිස්සු වටන දෙයක්. නමුත් තාමත් අපි එක එක්කෙනෙක් කරන බැලුවොත් දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ මොකටද? අවුරුද්ද වැඩි කාලයක් ගත කරන්නේ මොකටද? ජීවිත වැඩි වේලාවක් ගත කරන්නේ මොකටද කියලා බැලුවොත් තාමත් අපේක්ෂාවක් තියෙනවා මේ රූප බලලා, සද්ද අහලා, ගන්ධ රස බලලා, පහස ලබලා නැත්නම් මේ අපිට ඕන ඕනේ ධර්ම අපිට ඕනේ දේවල් හිතලා පහසුකම් ලබන්න නැත්නම් මේ ප්‍රීතිය ලබන්න. ඒකෙන් අදහස් කරන්නේ නෑ මේ ඔක්කොමලා වැඩිකාරෝ මේ ඔක්කොමලා දඬුවම් ලැබිය යුතු කියලා. ඒව නැතුව ජීවත් වෙන්න බෑ. ඒ වගේ තියෙනවා මූලික අවශ්‍යතාවයක්. ඒ මූලික අවශ්‍යතාව පැවැත්මට අවශ්‍යයි. නමුත් මේ සීමාව දන්නේ නැතිකම තමයි පු탁ඥයාගේ තියෙන භයානකම රෝගේ. රූප බලන්න ගියාම ආරම්භයේදී රූපයක් බැලුවට ඒකේ දෝෂයක් නැහැ. ඒ මොකද රූප ඇහැ තියෙනවා රූප පේනවා Tamange උපේපු ධාර්මික සාධාරණ ක්‍රමවලින් ඒ රූප බලන්න ගියාම ඒකේ දෝෂයක් නෑ නමුත් මේ රූප බලාගෙන යනකොට එක මට්ටමක් පැනපු ගමන් ඒක අනුන්ගේ විවේකයට බාධා මට්ටමක් වෙනවා නැත්නම් අනුන්ගේ පෞද්ගලිකත්වයට බාධා මට්ටමක් වෙනවා අර රූපේ මත් වෙච්ච මිනිසයාට පෘථග්ජනයට කවදාහක්වත් මේ දැන් මං ඉන්නේ මල පැනලා මං දැන් ඉන්නේ ඉර පැනලා මං දැන් පැනලා සීමාව පැනලා දැන් මං අනුන්ගේ දේවල් වලට බාධා කරනවා අනුන්ගේ ශිෂ්ටට රිංගනවයි කියලා අර සීමාව කවදාකවත් තේරෙන්නේ නැහැ. එන්නේ එකයි පෘථග්ජනයාගේ තියෙන අරුමි. ඉස්සෙල්ලා නම් ඇත්තටම සාධාරණ ධාර්මිකව තමයි රූප බලන්න, ශබ්දාහන්න, ගඳ බලන්න, රස බලන්න පෙළඹෙන්නේ. යම් ප්‍රමාණයකට යනකම් ඇත්තට මේක සාධාරණයි. යම් ප්‍රමාණයකට යනකම් ඒක ධාර්මිකයි. මොක කොතනද මේ සාධාරණත්වයේ ඉක්මන්නේ කොතනදීද මේ ධාර්මිකත්වයේ ඉක්මන්නේ කියලා පෘථග්ජනයට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ පුද්ගලයා මට රූප බලන්න පුළුවන් මට රූප තියෙනවා මම බලනවා උඹට මොකද කියලා තීන් එහා පැත්තට ගිය ගමන් එහා පැත්තට ගිය ගමන් රණ්ඩු තමයි. ශබ්දෙත් එහෙමයි, ගඳත් එහෙමයි, රසත් එහෙමයි. ඉතින් දිගටම කලහ විවාද තමයි මේ මේ ලෝකේ තියෙන්නේ. ඉතින් ඒක මේ තරම්ම කර්ම උපදවන දෙයක්ද? ඒකෙන් කෙලස් උපදිනවයි, කර්ම උපදිනවයි. ඒ අනුව විපාක වට බැරිලා මේ වට තුනක් සයිච සංසාරේ ඉතින් දිගට යනවා. කවුද මේ කරදරේ අපට දුන්නේ මම කරගත්ත දේකුත් නෙවෙයි අනුන් මට දීපු දේකුත් නෙවෙයි කියලා ඉතින් ටිකින් ටිකට ටිකින් ටිකට කල්පනා කරනවා. ඒ කල්පනා කරන කවමදාකවත් මොනම හේතුවක් නිසාවත් කිසිම කෙනෙකුට මේ ආමිෂ ප්‍රීතියට සාපේක්ෂව නිර්ආමිෂ ප්‍රීතියක් ලෝකයේ තියෙන බව ඉබේ වැටහෙන්නේ නැහැ. ඉබේ වැටහීම තමයි ඉබේ වැටහෙන්න පුළුවන් ශක්තියට තමයි මේ ආගමික ශක්තිය කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ. ඔන්න ඒක තිරසනාට නැහැ. ඒ ආධ්‍යාත්මික ශක්තිය, ආගමික ශක්තිය තිරසනාට නැහැ. ඒ නිසා තිරසනෙකුට කවම කවදාකවත් මේ නිර්ාමිෂ ප්‍රීතිය කියන එක නැහැ. නිර්ාමිෂ ප්‍රීතියක් ලබනවත් ඒ මනුස්සයාට අඩුම තරමේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන කර්මේශා කර්මඵලය කියලා එකක් තියෙනවා. හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල නරක දේ කළොත් නරක ප්‍රතිඵල කියන මෙන්න මේ මූලික සම්මාදිට්ඨිය සම්‍යක් දෘෂ්ටි අවශ්‍යයි. මෙන්න මේ සම්‍යක් දෘෂ්ටිය ආගමික දෙයක් නෙමෙයි. ඒ කිසිම ආගමකට අයිති දෙයක් නෙවෙයි. නමුත් ලෝකේ තියෙන ආගම් වලින් බුද්ධ ආගමත් Hindu ආගමත් එක පිළිඅරන් තියෙනවා. අනෙක් ආගම් මේක පිළිඅරගන්නේ. අනෙක් ආගම් පිළිඅරගන්නේ ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේගේ මන අපිට කියලා. අපි දන්නවා කර්ම නිසා කර්මඵල යනවා සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල, නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල කියලා අපි දන්නවා. ආන්නේම දන්න කෙනාට විතරක් නැත්නම් කර්ම නිසා කර්මඵලය අදහන්නන්ට විතරක් සුචරිතය කියලා එකක් තියෙනවා. හොඳ නරක කියලා එකක් තියෙනවා. බයලජ්ජාව කියලා එකක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියලා එකක් තියෙනවා. සීලය කියලා එකක් තියෙනවා. ඔන්න ඔතන තමයි මේ මේ සීල ශික්ෂාව නැත්නම් මේ සීලානුකූලව හැසිරීම තමයි manussත්වයේ කර්මේ සහ කර්මඵලයේ ඇදහිීමේ පළවෙනිම ආධ්‍යාත්මික වූත් ආගමික වූත් පඩිය ඒක තමයි සාර්ථකත්වය තුලින් අපි ආගමික මිනිස්යෝද ආධ්‍යාත්මික මිනිස්යෝද මේ ජීවිතේ අපි තිරිසනුන්ගේ ඉක්මවලා ගිය මොකක් හරි ශීලාචාරකමක් මොකක් හරි සීතල ගතියක් මොකක් හරි හැදිච්ච ගතියක් තියෙනවද කියලා දැනගන්න පළවෙනි ලකුණ ඒකයි දැන් ඔය කියන විදිහට කර්මේ සහ කර්මඵලයේ අදහන්නේ නැති කර්මයක් නැහැ කල කෙනෙක් නැහැ කල දෙයට විපාකයක් නැහැ කියලා සෑහෙන පිරිසක් අදහනවා ලෝකේ. ඒකට කියන උච්ඡේදවාදය කියලා. ඒකෙදි කියන්නේ නැව කිරුණත් පෑන් චූන් කියන කතාව තමයි. මේ පාලි සංස්කෘතියේ සාසංස්කරණේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේ. ණය වෙලා හරි ගිතෙල් බොණ්ඩ ඒකේ ප්‍රශ්නයක් නෑ මැරුණට පස්සේ ආය නායක වණ්ඩ දෙයක් නෑ ඉන්නකම් කොච්චර හරි ගිතලින් තෙලෙන් කාලා මැරලා හිටිය ප්‍රශ්නයක් නෑ කියලා ශ්‍රීනම් කත්තා ඝෘතම් පීවේත් කියන මූල ධර්මය තමයි තියෙන්නේ. ඒ අතෝ කවදාකවත් මේ කළ දේ නරක දේට විපාක බලාපොරොත්තු වෙන්නේ නැහැ. සුචරිතයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට කියනවා නාස්තික උච්ඡේද දිට්ඨියක් කියලා. දැන් මේ ශාසනයට ඇතුල් වෙන ඇත්තෝ බුද්ධාගමට අනිවාර්යයෙන්ම කර්මේ සහ කර්මඵලය අදහනවා. අන්නේ කර්මේ සහ කර්මඵලය අදහගෙන මත්තර වෙන්න තියෙන දේ අපි හොඳ පැත්තකට ගන්නම් ප්‍රීතියක් ලබන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ බයලජ්ජා පහල කරගන්න ඕන, ඉන්ද්‍රිය සංවරයක් ගන්න ඕන, සීලයක් ගන්න ඕන කියලා උනන්දු වෙනවා. ඒ උනන්දු වෙන හැම කෙනාටම සිල් ලකින්න පුළුවන් ශක්තියක් නැහැ. ඒකට වෙනමම පිනක් තියෙනවා. ඒකට වෙනමම කුසල ශක්තියක් තියෙනවා. පරිසරයක් තියෙනවා. ඒ නිසා සීලය අවශ්‍ය වුණත් සිල් රකින්න හැම කෙනාටම ලේසි නෑ. යම් කිසි කෙනෙක් සීලය අවශ්‍යයි. ඒ මොකද ඒකෙන් තමයි අපි කායික වාචසික දුක්චර්ත නතර කරලා ජීවිතයේ ආධ්‍යාත්මික ආධාර්මික පැත්තට ගන්නේ නමුත් ඒක උත්සාහ කළ පමණින් සීලයක පිළිටන්න බෑ. ඒකත් අත්දකින්න වෙන පරම සත්‍යයක්. ඔක්කොටම සිල්ලක් එන්න බෑ. සිල්ලක්කට ඔක්කොටම සතුටක් එන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඒ විදිහට කාරණය කර්මේ සහ කර්ම බලය අදාගෙන සීලක හිටින්න ඕන කියලා මුළු ලෝකෙම දුසීල වුණත් Taman සිල්වත් වෙන්න ඕනෑ කියලා කටයුතු කළා සීලේ පිහිටියා නම් ආනේ මිනිස්යාට manussත්වයේ සහ තිරිසන් තත්ත්වය අතර ලොකුම ලොකු වෙනසක් සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් ධිට්ඨ ධම්ම වේදිනී වශයෙන් දක ගන්න පුළුවන්. අන්නේ පුද්ගලයාට ඉස්සල්ලාම මෙන්න මේ නිර්ආමිෂ ප්‍රීතිය උපදිනවා. මම සිල්වන්තයි කියන අවිපටිසාරත්ථාය අවිපටිසාර භාවයේ හිතේ කලකොල නැති ගතිය නිසා මම මේ ඔක්කොම නිඳ ලබන්නේ මම මේ කරදර ගන්නේ මොනවාකටත් නෙමෙයි ඉදිරිපත් වෙච්ච සතෙක් නොමරයින්ටයි. බොරුවක් කියන්නේ කේම හොරකමක් කරන්න අවස්ථාවක් ආවොහම ඕනේ තරම් කරන්න පුළුවන්කම තියෙද්දි මේ දුක් ගන්න කරදර වෙන්නේ ඒක නොකරින්ටයි. කාම මිත්‍යාචාරය පිළිබඳ හොඳටම දොර විවෘතව තියෙද්දි ඒක නොකර ඉන්නේ මේ සිල් රකින්නයි බොරු කේලා මිස් වචන පරස වචන ලේසියට පහසුර තොලේ කටේ නොගෑවි ගියාට තමන්ගෙන් ආරක්ෂා වෙන්නේ මේ සිල් රකින්නයි කියලා යම් කිසි කෙනෙක් ඒක පිළිබඳව හරියට මේ කාරණා කාරණා දැනගෙන රකින්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට මේ විපිලිසරකම නැතිකම අවිප්පටිසාරතාව සාරතාවේ කියන ශක්තිය ලැබෙනවා. අවිප්පටිසාරතායකෝ ආනන්ද කුසලාන ශීලාන කියලා සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් මතක් කරනවා ආනන්දය මේ හිතේ විපිලිසර බව නැතිවීමටයි මේ කුසල සීලය අවශ්‍ය කරන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් දුස්සීල නම් මනසට මොන ප්‍රතිකර්මය කෙරුවත් ඔහුගේ අවසාන ඵලයේ අසහනෙම තමයි. විපිලිසරකම තමයි. ඒකට බේත් නැහැ. ඉතින් ඒ නිසා ජාත්‍යන්තර සමිති ඒ වගේ මේ <clears throat> නොයේක් සංවිධාන මේ තරුණාසහනෙට බේත් හොයනවා. ඒ කියන්නේ ඉබ්බන්නේ පියාට හම්බ වෙන බලාපොරොත්තු වගේ කරන කෙරුවංග ඒ කෙරුමන්ටවත් නෑ බයලජ්ජාව දෙක. ඒ කෙරුමං යැත්තේ ඔය ප්‍රතිපල උපකාර ඉල්ල නැත්තන්ටත් නෑ බයලජ්ජා දෙක. ඉතින් ඒ ඇත්තු හිසන් හදනවා මේ හිතේ තියෙන විපිලිසරකම නැති කරලා තරුණ අසහන නැති කරන්න. ඒවා තමයි නර නාටක කියලා කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මෙච්චර ලස්සන මේ ධර්ම තේරුම් කළා තියේදී මේ කැලේ අත ගන්න. කැලේ අත ගන්න. කර නැත්තන්ටත් නෑ බයලජ්ජාවක් කර නැත්තන්ටත් නෑ විපිලිසර බව නැතිකමක්. එයත් අන්න තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ කොහොමද මේ හිතේ මේ අසහනෙ මතුවෙන්නේ කියලා ඒ වුණාට ජාත්‍යන්තර විශාල සම්මන්ත්‍රණ පවත්වමින් ඉතින් රටවල් හොල්ලනවා කලම්බනවා. නමුත් <clears throat> මේ සීලය පිළිබඳ දන්න කර්මේ සහ කර්මඵලයේ අදාන ඇත්තෝ හොඳට දන්නවා. ඒක කවදාකවත් කෙනෙකුට කෙනෙක් විසින් දෙන්නත් බෑ. සීල් රැකන්නත් බෑ. සීල් රකින්න ඕන වුණාට පින් නැතුව සීල් රැකෙන්නෙත් නෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ සීලය පිහිටියා නම් ඒ බුද්ධයාට ඉස්සල්ලාම ඒ අවිපටිසාර භාවය කියන හිතේ කලකොල නැතිකම අන්දමන්ත නැතිකම තේරෙන්න පටන් ගන්නවා. ඒක මා විශාල සක්විති රජකමට වැඩිය ලොකු දෙයක්. ඉතින් ඒක නිසා අපි ධාර්මික ගමනක් යනවා නම් ආධ්‍යාත්මික ගමනක් යනවා නම් අපි ඉස්සල්ලාම අල්ලන් තියාගෙන ඉන්න කුණ්‍ය තමයි අපි රැකපු සීලී. ඒක ඔක්කොටම නම්බුවක් වෙන්න ඔක්කොටම මේ තරම් ලොකුවට ශක්තියක් ඇත්තේ නැහැ. නමුත් අපි චිත්තක්ෂණයකට හෝ ඉදටුවම අපරාධ කරමින් හෝ වැරදි කරමින් ඉඳලා ඒක චිත්තක්ෂණයකට හෝ මේ බුදුන් සී කරලා ධර්මයේ සී කරලා සංඥා සී කරලා මොන් කර්මේ සහ කර්මඵල සී කරලා සංසාර බය සී කරලා හෝ මම සිල්වන්ත වෙන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ගත්තොත් පෙරලියක් ඇති වුණොත් හිතේ ඒක තමයි ඉස්සෙල්ලාම අපේ මේ සංසාරයට බැඳෙන ගම්ම කඩලා නිවන පැත්තට හරවන පළවෙනි දේ. ඒක තමයි වැද්දගත්ම අපි අර විදිය ගැන කතා කරන ආරම්භ ධාතුව වගේ Tamanටම හිතලා Taman සීලයක් රකින්න පටන් ගන්න එක තමයි වැදගත්ම දේ. ඊට පස්සේ තමයි යාට ඒක සාර්ථක වෙලා පන්සිල්, අටසිල්, නවසිල්, දසසිල්, සාමනීර සිල්, උපසම්පදා සිල් ආදී ඉහළට ඉහළට ගිහිල්ලා වෙක්කප්පසාදීන් සෝවාන් මාර්ග ප්‍රඥාණි දක්වාම සීල විස්තර තියෙනවා. නමුත් Taman Taman ආරක්ෂා කරන සීලය තමයි ඒ Tamanට ප්‍රීතිය හෝ කනගාටුව ඇති කළ දෙන්නේ. ඉතින් ඒක නිසා අපට අවශ්‍ය නම් අපේ පසුභාගයේ ජීවිතයට ඉස්සරහට මේ අසහනෙන් තොරව පිපිලිසර කමින් තොරව අන්දමන්ද කමින් තොරව ලැබිච්ච දෙයක් ඔසට දෙල්ලටත් අම්බගෙන කාලා ජීවත් වෙන්න අපි තීරුම් අරගන්න ඕනේ අපිට හම්බෙච්ච වටිනාම දායාදය තමයි මේ සීලය. ඒ සීලය රැකගත්තා නම් අනිවාර්යයෙන් මේ රැක ප්‍රමාණයට අර අන්දමන්ද නැති කලකොල නැති තත්ත්වයට එනවා. ඉතින් මේක පිළිබඳව විස්තර ඔයලා විස්තර කරන්න හදන ඒ මහසිසහටගේ පොතේ පරිවර්තනය කරනකොට මට හම්බුණා ඒ ශාංශි දිගින් දිගටම දිගින් දිගටම ප්‍රශ්න කරනවා භාවනා කරන්න කොච්චර සිල් රැකලා තියෙන්න ඕනද කියලා. නැත්නම් සීලේ සුමානයක් රකින්න ඕනද දෙකක් රකින්න ඕනද තුනක් රකින්න ඕනද පංචිල්ද රකින්න ඕන අට සීල්ද රකින්න ඕනද දස සීල්ද සාමණේර පීඩ උපසම්පදා සීලෙද කිසිම තැනක කිසිම විස්තරයක් සරුවත් ඡන්සේ දේශනා කළා නැහැ. ඒකෙන් අදහස් කරනවා ඒ ස්වාමීන් වහන්සේ ගැම්මක් අරගන්නවා දැන් සීල අධිෂ්ඨාන කරුවොත් දැන් භාවනා කරන්න සුදුසුසක්. එහෙම තමයි අඟුලිමාලට සිද්ධ වුනේ. එහෙම තමයි සම්තතියමතිවරට සිද්ධ වුනේ. එහෙම නැතු ඒ ඇත්තෝ ඒ වෙනකොට බුදුහාමුදුර කෙනෙක් ළඟට ගිහිල්ලා වැඳලා ඕකාද අහම්බන්තේ තිසරණේන සද්දින් පංචශීලං ධම්මං යාචාමි කියලා මොනවක් කරලා නැහැ. ආමුදුර කෙනෙක් සිල් දීලත් නැහැ. නමුත් ඒ වෙලාවේදී ඒ පුද්ගලයාට මේ කලබගෑනි ආස්සේ තේරිලා තියෙනවා සීලයක් අදිස්ථාන වෙලා තියෙනවා. ඒ ඇති. ඒක ඉතින් ඔක්කොට මේ පදේ හරියන්නේ අපි ඒකට මේ ඒ දක්මුක් වෙලාදී අපිට සීල පිටයි ඊට පස්සේ අපිට සමාධියත් පිටයි කියලා හිතන්න අරගෙන නමුත් ඒ ධර්මතම මේ අකාලික ස්වરૂපයක් සීලෙත් තියෙනවා. ඒ නිසා ඒ පොතේ ඒ බුද්ධ දේශනාවේදී සඳහන් වෙන සූත්‍ර වල සඳහන් වෙන දුස්සීලයි කියන්න පුළුවන්. සීලයක නොපීටලා ඉන්න ඇත්තෝ කොච්චරක් බුදුහාමුදුරුවෝ දැකලා එක බණපදයක් කාලා ඒ සභාවෙන් ඉඳි පස්සේ නිවන් දක්කද කියන නිතසර කරුණු සේරම ඉදිරිපත් කළා දෙනවා. ඒක නිසා මේ ඉකින් ඇති කරන්න හදන්නේ මේ ස්වාමීන් වහන්සේ අන්තිමට පරිච්ඡේදය හමාර කරන්නේ අනේ මේ කවදාකවත් මම මේ සිල් ලගේ නැත්තෝ අවුරුදු ගණන් සිල් ලගේ නැත්තෝ පහත් කළ සලකන්ටවත් නිඳා කරන්නවත් නෙවෙයි මට මේ සිල් නැති නිසා භාවනා කරන්න බෑයි කියලා යම් කෙනෙක් චිත්තක්ෂණයක්වත් පමා වෙනවනම් අන්න ඒක බොරුවක් කියලා පෙන්වන්නයි. එහෙම රැකපු ගොනු කරපු ගබඩා කරපු සීලයක් ඉල්ලන්නේ නැහැ ඒ වෙලාවට සීලෙ පිටුවා ගත්තා නම් එතනින්ම පුළුවන් සමාධියට යන්න. එතකොට ඒ සීලයේ මතින් ඒ අවිපටිසහාරතාවයේ මතින් පුදුමාකාරයේ පුද්ගලයාට ප්‍රීතියක් පහළ වෙනවා. අවිපටිසා මේ අවිපටිසාරෝ පීතත්ථය පාමොජ්ජත්තාය. තරුණ ප්‍රීතියක් පහළ වෙනවා. මිතුආකල් මං අසුචි කොටේ හිටියේ මං ගොඩාව දැන් හොදාගත්තා. ඒ ප්‍රමෝදය පාමොච්ඡං පීකත්තාය. ඒ ප්‍රමෝදය උට ප්‍රීතිය පිණිස පිටනවා. මෙතන තමයි ඉස්සල්ලාම අපි මේ ප්‍රීතිය निराமிෂව මේ ආධ්‍යාත්මික ගමනට සම්බන්ධ කරගන්නේ. ඒක නිසා අපි අපේ ජීවිතයේ යම් දවසක මේ විදියට සීලයක පිළිපදියා සීලය පිළිබඳ අපිට <clears throat> ආත්ම විශ්වාසයක් ආත්ම මේක නිකන් ආත්ම සන්තුෂ්තිය කියලා කියනවා. ආත්ම සන්තුෂ්තියක් එන්න පටන් අරගත්තන එදා පටන්ම අපිට මතුමත්ත්‍ය භාවනා කරත් නැතත් අපිට අයිතිවාසිකමක් තියෙනවා ප්‍රමෝදේ සහ ප්‍රීතිය පහළ ඒ නිසා භාවනා කරන්න බැරි වුණා නැත්නම් භාවනා කරන භාවනා කැඩුනා ඉස්සර හොඳට තිබුණා අදාවේ නැහැ ආදි වශයෙන් අපි හුඟක් වෙලාවට මේ වැරදිලා පෙරදිලා කතා කරාට තමන්ගේ සීලය පිළිබඳ හොඳ පැහැදිලි තත්ත්වයක් තියෙනවනේ සරුවචනංශ මතක් කරනවා. ඒ හොඳටම ඇති Tamanට සතුට වෙන්නේ කියලා. ඒකට නිදර්ශන කතාවක් ඔය කන්ද සංයුත්තෙන් අරගෙන ගෙනත් පොත්වල ලියලා තියෙනවා. ඒකේ සඳහන් වෙනවා තේරවග්ගේ කස්සප අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තිනවා. ඒ ශාන්සල හොඳට <clears throat> සමාධි හරගීල කියන්නේ චතුත් අධ්‍යාන දක්වා කියලා දුවට උපේක්ෂාව ගන්න පුළුවන්. ඉතින් ඒ ශාන්නාසේ <clears throat> සතුටෙන් ජීවත් වෙන අතරමැද ජීවිතය අවසාන කාලය වෙනකොට බරපතල රෝගයක්. ඒ කියන්නේ තදබල වේදනාවගෙන දෙන රෝගයක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේට අර රෝගේ මැඩලන්න ඉවසා ගැනීමේ ශක්තිය නැති වෙන්න පටන් අරගත්තා. එnde ende ende සමාධිය කැඩෙන්න පටන් ගත්තා. විශාල විපිලිසරකමක් ඇති වුණා. විපිලිසරකමක් ඇති වෙලා ඉතින් අන්දවන්ද වෙලා. උපස්ථායක හාමුදුරනේ කිව්වා අනේ සතුටචනාංශ ළඟට ගිහිල්ලා වැඳලා තුන් සැරයක් මං වෙනුවෙන් වැඳලා කකුල් දෙක ළඟ ඉඳගෙන අනී මේ අසජී ස්වාමීන් වහන්සේට අමාරුයි මේ ਸਰවඥාන්සේ දකින්ට කැමැති බව ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ පණවිඩේ ආරාධනාව අනුව ਸਰවඥාන්සේ වඩිනවා. එතකොට ඇඳෙල්ලේ ඈතේ ඉඳගෙනම නැගිටිනවා. මේ ਸਰවඥාන්සේට වන්දනා කරන කියනවා නෑ නෑ ඕම ඇඳේ ඉඳලා අසනීපයින කියලා ළඟ තියෙන ආසනෙක ਸਰවඥාන්සේ වාඩි වෙලා අහනවා. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ මම මෙන්න මේ විදිහට පැවිද්දක් ලැබුවා. මේ විදිහට සීලයක් රැකුවා. මේ විදිහට සමාධි භාවනාවක් කළා. ඒ නමුත් ඒ කාලේ මට ඉන සෑම දුකක් පීඩාවක්ම වේදනාවක්ම මේ සමාධි ශක්තිය යටපත් කරගෙන හිටියා. මේක මට ලොකු සතුටක්. මට ප්‍රීතිය ප්‍රමෝදයක් තිබුණා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ එන වේදනාවේ බලවත්කම නිසා සමාධිය දාන්න දාන්න සමාධිය කැඩෙනවා. මට දැන් අර කියන ධානා බල ලබන්න අමාරුයි. අර වේදනාව මාව යටපත් කරනවා. ඒ නිසා මම ඉන්නේ ලොකු විපිලිසරකමක. මට ආත්ම විශ්වාසයක් ආසසන්තුත්‍යක් නැහැ. ਸਰවඥාන්සේගේ සරණයි පිටයි කියලා. එතකොට සාවිතකොට ਸਰවඥ ඥානවා අසජී උඹේ ඒ සමාධිය ගන්නවද සීල පිළිබඳ සැකයක් තියෙනවා. අනේ නෑ සෝන්ස සීලේ මගේ ඉක්කිට තාරයි. එහෙනම් මොකටද මිනිස්සුયો හිත කනගාටු කරගන්නේ? උඹත් හිතනවාද මේ අනිකුත් ශාසන වල බමුණෝ වගේ ශ්‍රමණයෝ වගේ මේ ශාසනෙත් සාරය සමාධියයි කියලා. නෑ. සමාධිය කියලා කියන්නේ සීලයක් මත ඉඳගෙන කොට ගහ ගන්න දෙයක්. ඕන වෙලාවක එන්න පුළුවන් ඕන වෙලාවක යන්න පුළුවන්. ඒ නිසා ඒක කැඩුනයි කියලා හිත නරක කරගන්න අවශ්‍ය නෑ. තමන්ගේ සීලය ආවර්ධනය කරන්නයි කියලා අර නැවත ප්‍රමෝදය සහ ප්‍රීතිය පහළ වෙන්න මානසිකත්වයක් කරන් දෙනවා. කරන් දීලා හැබැයි එතනින් නතර කරන්නේ ඊට පස්සේ ඒ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ඇහි කනේ නාසයේ දිවේ ඇති වෙන తত্ত্ব ඒ වගේ තියෙන අනිත්‍ය භාවය හොඳට මතක් කරලා ත්‍රිපරිවට්ට දේශනාවක් නැත්නම් කෙලෙස වට ඇති වෙන හැටි කර්ම වට ඇති වෙන හැටි ඒකෙන් විපාක වට ඇති වෙන හැටි ආදි වශයෙන් සංසාරය පිළිබඳ දේශනා කරනකොට අර මර ඇඳේ මේ මරණ මංචකෙ මිඳගෙන ධර්ම දේශනා හමාර වෙනකොට ඒ අරියත් ඵල සමාපත්තියට සමවැදිලා නැත්නම් රහත් වෙලා තමයි ඒ ශාසයේ අපවත් උනායි කියලා කියන්නේ. ඉතින් ඒකෙදී ਸਰවඥාන්සේ මේ පොතේ සඳහන් කරන්නේ මේව මොකද්ද? ගාක් වෙලාට භාවනා කරන අතර යෝගාවචරියොත් මේ ඇත්තට මේ ප්‍රීතිය නැත්තම් ප්‍රමෝදය බොජ්ජංගයක් වඩපත් වෙන හැටි දන්නේ හැම වෙලාවෙම වැරදිච්ච දේවල් පෙරදිච්ච දේවල් තමයි කතා කරන්නේ. භාවනාදිත් එහෙම මට ඉස්සර නම් ෂෝක් එකකට සමාධිය තිබුණා අද නැහැ. ඉතින් එහෙම පටන් අරගත්තාම මොකෝ නිකන් එන ගහච්ච සෝම පිටිනේ කම්මත් ආනාචාරයවලටත් එපා වෙනවා. මොකද කරන්නේ? ඉතින් ඒ පුරුද්දම තියෙන්නේ සංසාරේ නොදකින් නොපතන් පැත්තමයි දැකලා තියෙන්නේ. කොයි වෙලාවෙත් බලන්නේ ඒකමයි. මොකද තියෙන තාක්කල් නම් කවදාකවත් මේ ශාසනේ මිහිරියාව රස විඳින්න හම්බ වෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ අපේ වැඩ පිළිවෙලදී අපිම ප්‍රසන්න හැඟීමකින් අපේ වැඩ පිළිවෙලදී අපි මේ හැකි සංඥාවෙන් ධනාත්මක චින්තනයේ මොකද්ද වචනෙකුත් දැන් පාවිච්චි කරනවා. ආන්න එකෙන් බලන්න පුරුදු වෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ අපි මේ මාන්නක්කාරකමට අනුන්ට කියා පාන්න මං අරක ලබා ගත්තා මේක ලබා ගත්තා කියන අඳුරේ නෙමෙයි මම මේ මතක් කරන්නේ. මම මතක් කරන්නේ අපි මේ සිල්ලක් ඉන්නේ කාටවත් ලව්වා මේ කීර්ති නාම ප්‍රශංසා ලබන්න එහෙම නෙමෙයි. රට්ටු ලව්වා වචන කතා කරවන්න නෙවෙයි. ඒ වගේම කියා පාණ්ඩත් නෙවෙයි. ඒ වගේම මේ අරක් මරලා ඇංගිලා කැලයට වෙලා ඉන්නවත් නෙවෙයි. ඒ වෙලේ සීලයක් අපි රකින්නකොට මේ සමාධියක් නැහැ කියලා අඬන්න දෙයක් ඇත්තේ නැහැ. අපි ළඟ තියෙන සීලෙත් සක්විති රජු මේ මේ සක්‍ර දෙවේන්ද්‍රයා පවා මිනිඔටුල නව නවව දිනවලු මේ ගීයෝ පන්සිල් ලකිනයි කියලා. පොඩි වැඩක් නෙමෙයි ඒක. මොකද මුළු ලෝකෙම මේ සතුන් මරන්න, දඩේ මේ යන්න ආසාවෙන් බලන්නේ. එහුවෙකේ සිල් ලකින කෙනා සතෙක් දැක්කත් මරන්න අවස්ථාවක් ආව නොමරයි ඉන්නවා. හොරකමෙන් රජුම් පවා පෙළඹෙන යුගයක මේ සාමාන්‍ය නැදපන්ති මිනිස්සු කියලා හොරකම් නොකරයි. කාම මිත්‍යාචාරයේදීත් වලකිනවා. ආනේ මට්ටමකදී අපි සීලයේදී ලැබෙන මේ ප්‍රීතිය ප්‍රමෝදය විඳින්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් අපි කාටවත් කියාපාන්න ඕනේ. ඉන් මතුමත් දේවල් නැහැයි කියලා මේ සීලයට හානි වෙලා නැත්නම් අපිට ලොකු ශක්තියක් තියෙනවා සාන්තියක් තියෙනවා. ඒ ප්‍රීතිය පහල කරගන්න. එතකොට ඒ හිත වැටෙන්නේ නැහැ. ඒ හිතට නීවරණ එන්නේ නැහැ. නැත්තම් වෙන්නේ මොකද්ද? මේ පුංචි දෝෂයක්. සීලය පිළිබඳ දෝෂයක් වෙන්න පුළුවන්. සමාධිය පිළිබඳ දෝෂයක් වෙන්න පුළුවන්. ප්‍රඥා පිළිබඳ දෝෂයක් වෙන්න පුළුවන්. ඒක මහා මෙරක් පාඩපත් කරගෙන ඒකම කතා කර කර හිටියොත් ඉතින් ටිකින් ටිකට දෙකින් දිකට හිත වැටෙනවම තමයි. නීවරණයන්ගෙන් ගැවසෙනවම තමයි. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපේ තියෙන මේ අනාත්ම ස්වરૂපේ නිසා. අපි ජීල් දකින්න ගියත් අමාරු වෙනවා. නමුත් අපි අදහසක් වශයෙන් දන්නවා කර්ම නිසා කර්මඵලයි. අපි දන්නවා මේ වැරද්ද කළොත් අපිට බලපාන බව නිසා අපි සීල් රකින්නවා කියන හැඟීම ගත්තොත් මේ සීලය නිසා මේ ප්‍රමෝදයත් නැත්නම් තරුණ ප්‍රීතියත් එයින් මතුමත් ඇති වෙන ප්‍රීතියත් පහළ වෙන්න පුළුවන්. මේ ප්‍රීතිය තමයි සුඛයට ඒ වගේම පස්සද්ධියට හේතු වෙන්නේ. ඒක නිසා අවිප්පටිසාරත්ථායකෝ ආනන්ද කුසලානි සීලානි. මේ සීලයේ ඇති දක්ෂකම කියලා කියන්නේ විපිලිසරකම. විපිලිසර බව විපිලිසර බව නැති කර. අන්ධබන්ධ බව නැති කරනවා නිතරම අභීතව. රාජ මණ්ඩලයකට ගියත්, ශ්‍රමණ මණ්ඩලයකට ගියත්, බ්‍රාහ්මණ මණ්ඩලයකට ගියත් ඕන තැනක අභීතව යනවා තමන්ගේ සීලය මතක් කරගෙන. ඒ පුද්ගලයාටත් ලොකු සාසනික අයිතියක් තියෙනවා. ඒ විදිහට මේ සීලය යම් කිසි විදියකට ශීලං භික්කවේ පරිභාවිතෝ මහප්පලා හෝනි මහානිසංසා සමාධි මහප්පලා හෝනි මහානිසංසා ඒ විදිහට සීලය පිළිබඳ ප්‍රීති වෙන ගතිය ප්‍රමෝද වෙන ගතිය තියෙන මිනිහට තියෙන පුද්ගලයාට තියෙන ඉක්තිරියාට විතරමයි සමාධිය හම්බෙන්නේ. කවදාකවත් අනික් සමාධියක් ඇවිල්ලා හිටින්න විදිහක් නැහැ. මොකද තෑග දුන්නට බාහිර ගඳ ලෑස්ති. හැම වෙලාවෙදීම අර අඬා වැටිච්ච මූණ. ඒක දකින්නකොට ඉතියා කාන්තාවත් ඇවිල්ලා කතා කියලා අපහු යනවා. ලෑස්ති නෑ බාර ගන්න ලෑස්ති නෑ. ඉතින් ඒක විශාල මේ ජීවිතය පිළිබඳ මේ හැකි සංඥාව කියන එක ලැබිච්ච මේ බුද්ධෝත්පාද කාලේ ලැබිච්ච මේ මනුසාත්ව භාවය අනේ අපි ඒwidetilde බණ භාවනාත් කරනවා සිලුත් රකින්නවා කියලා කිව්වට පස්සේ වෙන මොනවයින්ද අපි සැලෙන්න ඕනේ කරන්නේ. ඒක නිසා මේ ප්‍රීති සම්පොජ්ජංගය කියලා කියන්නේ Tamanට දෙන තෑග බාර ගන්න දෝත දික් කරන ගතිය. ඒක නැති කෙනාට කොච්චර දුන්නත් ඒක හරියන්නේ ඒ නිසා සතිය ධම්ම විචය ඒ වගේම විරිය කියන සම්පෝඥංග වඩනකොට හොඳට දැනගන්න ඕනේ ඒවා වැඩෙන්නේ හොඳ තරුණ හොඳ පිපිච්ච හොඳ වර්තමාන මොහොතක පමණයි. ඊ ඇති අපිටින් එහාට අපිට වෙන මිනිඔතුන්නක් ඕනෙත් නෑ අපිට වෙන පාවල පියවිලි ඕනෙත් නෑ කාගේවත් මේ ලාභ සත්කාර සිලෝක සම්මාන ඕනෙත් නෑ ඒ ටික තියෙනවනම් ඇති මම මේ වෙලාවේ සත්‍යයෙන් ඉන්නවා එච්චරයි. මේ සත්‍යයෙන් ඉන්න Tamanට ආව දුකක් පිළිබඳව ඒත් වටිනවා. එහෙම නැත්නම් කවුරුහරි හොඳටම Tamanට බනිනවා බනිනු කහගෙන ඉන්නේ ඒත් ඇති. ආන්නේ විදිහට මේ සත්‍යය යොණ කරලා තියෙන මේ සත්‍යයට අහුන හැමදේම සුඛ සුබ දේවල් විය යුතුයි කියලා හැඟීමක් නැහැ. ඒ වගේම ධම්මවිජය සම්බොජ්ජංගය කියලා අපි මේ ධර්මයෙන් සොයා බලන්නේ සුඛයම සුභයම ආත්මෙම නෙවෙයි අසුභයත් දුකත් අනාත්මයත් අර විද්‍යටම ධර්මයෙන් හොයලා බලන්න පටන් ගන්නවා. ඒ විශේෂම වීර්යවන්ත වෙන්නේ මේ හොඳ දේවල් වලට විතරක් නෙවෙයි හොඳ නරක දෙකටම. අන්න ඒ පුද්ගලයාට ඇති වෙන ඒ මානසිකත්වය තමයි ප්‍රමෝදය කියලා කියන්නේ. නිතරම ප්‍රමෝදවත් හිතකින් ඉන්නේ, නිතරම ප්‍රීතිමත් හිතකින් ඉන්නේ. ඉතින් ඒක සඳහා මේ වයසට යනකොට තමයි මේ පහපව වෙනකොට තමයි කොහොම කොහොම වීම සිද්ධ වෙන්නේ. ඒ මොකද පුංචි කාලේ අපි හැම කෙනාම පුදුම සතුටකින් හිටියේ. අපි දන්නේ අපි දැන් පේනවා පොඩි උන් දකින්නකොට. ඒකට මොන තාලෙන් කිව්වත් අම්මා මලා අඬපන් කියලා ඌට තේරෙන්නේ නැහැ. ඌ දන්නේ අම්මා මරණත් ඌ අඬන්නේ නැහැ. තාත්තා මරණත් අඬන්නේ නැහැ. මොකද ඌට ඒක කැප නැහැ. ඌ ඉන්නේ බොහොම සතුටේ. ඒක වයසට යන්න යන්න නම්බු ලැබෙන්න ලැබෙන්න තරුණකම ලැබෙන්න ලැබෙන්න මේ වෙන වෙන දේවල් ලැබෙන්න ලැබෙන්න පුදුමාකාර විදිහ අපේ මූණට වෙස් මූණ එකතු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපට භාවනාවේදී සීලේදී ආපවර ළමා වයසට යන්න වෙනවා. ඒ නිසා බටේ රටවල භාවනාව කියලා කියන්නේ නැවතත් බබෙක් වෙන්න ආදින එක. ඒ නැත්නම් අර පුංචි ලදරු මනසට. ඒක නිදර්ශනයක් වශයෙන් පොත්පත්වල ලියලා තියෙන්නේ. අපි පුංචි කාලේ මතකයි. අපිට මේ සතේ කාශයක්, සද්දකේ කාශයක් එකතු කරලා මිටියක් අහුරක් දුන්නොත් බුදුමාකාර සතුටක් නැති වෙන ඕක ගණන් කර කර ඕක ලොකු අය ඉස්සර ගෙදෙට එනකොට හැමදාම සතේ සද්දකේ කාශය අඳ ගන්නවා. දිගැල්ලොප් එකක් පුරවාගෙන එනවා. ආපුවාම ඔක්කොටම අහුර අහුර දෙනවා. ඉතින් ඒ ගණන් කරපුවා 37යි 37 39 එකකට හම්බ වෙනවා. මුළු අවුරුද්දේම ඔක තියානින්නේ පුදුම සතුටකින්. දැන් හිතන්න බලන්න ලක්ෂ 37ක් හම්බුනායි කියලා මොකද වෙන්නේ කියලා. 38කට බිල හැදිලා ඉවරයි. කවදාක සතුට කරන්න බෑ. දැන් නම් සත්‍ය සතේච්ච ලොකු දෙයක් නෙවෙයි. නමුත් දැන් කාලේ වුණත් මේ පොඩි දරුවෙකුට පුංචි දෙයක් හම්බෙච්චාම පුදුම පිපිච්ච ගතියක්, පිරිච්ච ගතියක් තියෙනවා. මොකද ඇතුලේ පිරিলা තියෙනවා. ඉරදා මොනවා හම්බුණත් බොහොම සතුටුයි. දැන් බලන්න කුච්චර දුන්නත් උඹහට වතුර වක් කරනවා. වක් කරනවා කන්න සලතොල සලතොල ගාලා බහිනවා මිසක් කවදාකවත් පිරෙන්නේ නැහැ. මේක අර අර කාම ආශාවෙන් සන්තුෂ්ත කරන්න බැරි ආශාවෙන් පිළිච්ච ගතිය. නමුත් අපි මේ සිල් රකින්නේ අඳුරේට නෙවෙයි. මේ සීල් රකින්නේ කාගවත් තමක් බලාපොරොත්තු නෙමෙයි. මේක බුද්ධ ආධුත්වමෙන් වහන්සේලාගේ පාර කියලා සීලය පිළිබඳ සතුටට ගතිය තියෙනවනේ. ඒ වගේම අපි සමාධි භාවනාවක් කරනකොට හරිය නැත්නම් අපි ඒක අරින්නේ නැහැ. අපි දිගටෝ මේක වඩනවා කියන ගතිය එනවනම් ඒකේ ප්‍රයෝජනේ ලබන්න අනිවාර්යයෙන්ම මේ ප්‍රමෝදය හඳුනාගෙන තියෙනවා. මේ ප්‍රීතිය හඳුනාගෙන දෙන ඒ දෙකට වේලිච්ච හිතක් ඇතුවනම් කොච්චර තටමැව කොච්චර භාවනා කරත් මේ මනුස්සගේ මූණට ලේ වුණන ගතියක් එන්නේ. ඉතින් ඒක නිසා මුදුවට මතක තියාගන්න බොජ්ජංගයක් වෙන්න නම් ප්‍රීතිය බොජ්ජංගයක් වෙන්න නම් ඒ පුද්ගලයාගේ මූලික ජීවිතය දිහාට ඇති ආකල්පේ ජීවිතය දිහා බලන හැටි පැහැදිලිව වෙනස් වෙනවා. මේක මූසල පෙනුමක් තියෙන්නේ බැලුව බැලමට සාසනය පුරා මොකද හැම කෙනාම කැමති මේ අසුභ භාවනාවේ මරණානුස්සතියයි මූණ අට කරගෙන ඉතිමේයි භාවනා කරනවා. ඉතින් හිතනවා මේ සතුටු වෙලා hina වෙලා හිටියත් වැරදි කියලා මම මේ උඩ පැන පැන hina වෙන්න කතා කරන එකක් නෙවෙයි. නමුත් බලන්න නිකන් සාමාන්‍ය සංසන්දනය කරලා බලන්න අනිකුත් ආගම් වල දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියලා නැහෙනේ. අනිකුත් ආගම් වල තියෙන්නේ කාපල්ල බීපල්ල ජොලි කරපල නත්තල් දවසට සතෙක් කැපුවට ඒක ඇති දෝෂයක් නෑ දෙයයන් අතර කැලලක් දීලා. ඒ වගේම මුස්ලිම් ආගමක් කියන්නේ ඉච්චරයි හොඳ කැලල දෙයයන් අතර දෙනවනම් ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නෑ. ඒක දෙයයන්anse ඔක බලා ගන්න ඔයගේ හැම පැත්තෙම තියෙනවා. නමුත් ඒ කෝවිලකට හරි පල්ලියකට හරි පූජනීය ස්ථානට යන්න අඬා වැටිච්ච යක්ෂ මූණු, සර්ප මූණු, මිනිඔලු කට ප්‍රෝලති. එකකවත් නැන්නේ පැහැදිලි වෙනවා. නමුත් මේ දුක්ඛ සත්‍ය දේශනා කරන බුදු පිළිමයක් ඉස්සරහට යන්න බලන්න. මොන්න තරම් පිරිච්ච ගතියක් තියෙනවද කියලා. මොන තරම් සාදර ගතියක් තියෙනවද කියලා උද්දිත් බැලුවත්, හවස බැලුවත් මේ මද සිනාව ඒ මොකද උන්වහන්සේගේ පිරිච්ච ගතිය හේතු සම්පත් වලින් ඇවිල්ලා තියෙන්නේ. මේ මිනිස්සු වෙනකොට මොනිච්චාට hina වෙන්නේ ඉන්නව නෙමෙයි. ඕනම කෙනෙක් ආවොත් සරුවඥාන්සේගේ ආචින්නියක් තමයි පුරුද්දක් තමයි ඉස්සරහා කතා කරනවා කියලා. ඒ බුද්ධිලට කතා කරන්න ඉස්සලා තමන් වචනයක් කතා කරනවා. ඒ තරමටම ඕනම අමුත්‍යකට පිළිච්ච ගතිය සරුවඥාන්සේගේ තියෙනවා. දුක්ඛ සත්‍ය කතා කරන එක හැබැයි නමුත් ඒ උන්වහන්සේ මේ දුක්ඛ සත්‍යෙන් දුකටපත් වෙච්ච කෙනෙක් නෙවෙයි. දේශනාවේ සඳහන් වෙන එක තැනක මානෙනි මේ දුක නම් ඇත්තටම දුකයි. ඒක පිළිබඳව මම කවදාකවත් වාද කරන්නේ නැහැ. මේ දුක දුකක් බව අවබෝධ කිරීම තරම් ප්‍රණීත සත්‍යක් ප්‍රණීතතාවයක් මේ ප්‍රීතියක් මුළු ලෝකෙම නැහැ කියලා. අර කරවිල වැඩිච්ච පණුවට කරවිල තිත්ත නැහැ වාගේ. දුකයි අපි මේ අවබෝධ කරන්නේ කියන හැඟීමෙන් දුක දිහා බැලුවොත් කවදාකවත් ওই දුකේ ওই කියන ඔය අර කනවැන්දුම් ගතිය නැහැ. මුසල ගතිය නැහැ. අවබෝධ කළ යුත්තයි මේ ඉදිරියටපත් වෙලා තියෙන්නේ කියලා අපි මේ සටනර පෙළඹිච්ච සටන්කාමියෙක් වාගේ යුද්ධ සෙබලෙක් වාගේ දුක එනකොට මුණ උස්සනවා. ආනේ ගතිය එන්න ප්‍රදාය පෙනුමෙන් නම් පේන තියෙන එක ප්‍රීතියක් නෙවෙයි ඒක සතුටක් නෙවෙයි කියලා. නමුත් මේ ජීවිතේ තියා සාර්ථකව මුණ දෙන ගතියම වෙනස් කරගත්තේ නැත්නම් ඉතාමත්ම දුෂ්කරයි මේ භාවනා ජීවිතය. ඒක නිසා සීලේ වාසයේ සීලය සම්පූර්ණ වීමෙන් ලැබෙන ප්‍රීතියකුත් තියෙනවා. ඊගාට සමාධිය සම්පූර්ණයෙන් ලැබෙන ප්‍රීතියකුත් තියෙනවා. ඒකට අර කියනවා අපි ඉස්සලා පටන් අර ගන්නකොට දේශනා පටන් අරගත්තේ නිර්ආමිෂා. ආමිෂයෙන්තර වූ ප්‍රීතියක්. ඒක සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා වේසින්නාසලා පීඨලා පටන් අරගෙන තිබුණා. අපි කියනවා ධානා සුඛය කියලා. එහෙම නැත්නම් විවේකජම් පීති සුඛං. විවේකයෙන් උපන්නා වූ ප්‍රීතිමත් සුඛයක්. ඒක ඇති වෙන්නේ නීවරණ ධර්මයෙන් වශයෙන් ඇත්තා වූ ව්‍යාපාදයේ හිතෙන් දුර වෙලා ඒ වෙනකොට ප්‍රීති නම් වූ ධානය චෛතසිකේ නැත්නම් ධානාංගය හිතට පහළ වුණාට පස්සේ ඒ පුද්ගල සම්පූර්ණ මේ ප්‍රීම ප්‍රීතිය ප්‍රීති චෛතසිකේ ඉදිරිපත් වෙච්ච තත්ත්වකටපත් වෙනවා. ඉතින් ජීවිතයේ ඒක සමහර විටක වැරදි අර්ථකථන නිසා හුඟ දෙනෙක් භාවනාව කියලා හඳුනන්නේ සමාධිය. ඒ සමාධියෙන් හම්බෙන ප්‍රීතිය නැති වුණොත් හුඟ දෙනෙක් මූණ පශ්චාත්තාප තත්ත්වයකටපත් කරන පරාජිත තත්ත්වයකටපත් කරගන්නවා. නමුත් අපේ ශාසනයේ මේ සරුවච්ච ශාසනයේ ඒ සමාධියෙන් ඇති වෙන ප්‍රීතිය නෙවෙයි හරය. ඒකයි අර අස්සජි සූත්‍රයේ සඳහන් කරන්නේ අනිකු ශ්‍රමණන් බ්‍රාහ්මණයේ වාගේ සමාධියෙන් හම්බෙන සුඛය සමාධියෙන් හම්බෙන ප්‍රීතිය නෙමෙයි අපේ ශාසනයේ හරය. හැබැයි ඒකත් අවශ්‍යයි. ඒ නිසායි සරුවචනන්ස අපේ ශාසනෙත් මේ සමාධිමේ ප්‍රීතිය නැත්නම් ධානමය ප්‍රීතිය නැත්නම් රූප ධාන ප්‍රීතිය සම්පූර්ණ අනුමත කරලා තියෙනවා. ඒකත් අවශ්‍යයි. නමුත් අපේ ධර්ම දේශනාවේ වැදගත් විය යුත්තේ සාසනික ගැඹුරින් අදා ගන්නකොට අවශ්‍ය වෙන්නේ මේ විපස්සනාවෙන් ලැබෙන ප්‍රීතියයි. ඒකෝයි සීලෙන් ලැබෙන ප්‍රීතියත් සමාධියෙන් ලැබෙන ප්‍රීතියත් බොහෝම ඉහළයි. ආන් ඒක සඳහා කටයුතු කිරීමට නම් අර මුලින් කියපු ආකාරයට සීලයට වඩා සමාධියට වඩා ඊටාත්ම ගැඹුරු වටිනාකමක් සතියට දෙන්න වෙනවා. ඊ타මත්ම ගැඹුරු වටිනාකම ධම්ම විචයට දෙන්න වෙනවා. ඊ타මත්ම ගැඹුරු වටිනාකම වීර්යයට දෙන්න වෙනවා. වෙන මොනකටවත් නෙවෙයි මේ විපස්සනා භාවනාව. එළඹ සිට සීය ඇති කරගෙන ඉන්න සතියෙන් ධම්ම විචයෙන් යුක්තව වීර්යයෙන් යුක්තව කටයුතු කරනකොට ඇති වෙනවා ප්‍රීතියක්. අන්න ඒක තමයි මේ ශාසනය අපි පරමාර්ථ වශයෙන් ගැඹුරු ප්‍රීතිය වශයෙන් සඳහන් කරන්නේ. අන්න ඒ ප්‍රීතිය ගැන සඳහන් කරනකොට මේ ਸਰුවචනංශේ අහනවා නැත්නම් ප්‍රශ්නයක් නගනවා මේ පීති සම්බොජ්ජංග සම්බොජ්ජංගේ වැඩිවීමට ආහාර වෙන්නේ. ආධාර උපකාර කරන්නේ. එහෙම නැත්නම් ආසන්න කාරණා වශයෙන් මොකද්ද වෙන්නේ කියලා. ඒකට උන්වහන්සේම දෙන පිළිතුර තමයි පීති සම්බොජ්ජංගට්ඨානීය ධම්ම. ප්‍රීති සම්බොජ්ජංගේ පළපදියම් වෙන ධර්ම වර්ගයක් තියෙනවා. අන්න ඒක නිතරම ආශ්‍රය කරන්න ඕනේ. ආශ්‍රය කරනකොට ඒ පුද්ගලයා මේ hina වෙවි මේ සතුට ගමනක් යනවා. මෙතෙන්දී එක වචනයක් තවත් මතක් කරන්න ඕනේ. මේ සාරවත්යන් වහන්සේගේ ಗುಣ නමයක් අපි මේ සඳහන් කරනවා මේ නව ගුණ පාඨයේ වශයෙන්. ඉච්ඡිපිසෝ භගවා අරහන්තන පටන් අරගත්තම සම්මා සම්බුද්ධෝ විචාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවා. අන්නකදී සුගත කියන ගුණය පෙන්වන්නේ සුන්දර ලෙස මේ දුෂ්කර ගමන ගියා වූ උත්මයන් වහන්සේ කියලා. මේ ගමනේ අපි යනකොට නම් අපිට ਸਰවඥාසිතීපු බණ තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව කියලා දීලා තියෙනවා. සිව්පස්සේ දෙන්න දායකයෝ ඉන්නවා. ස්ථාන තියෙනවා. ගුරුවරු ළඟ ඉඳගෙන බණ කියනවා. මේ එකක්වත් තිබුණේ නැහැ සරුවචනාංශේ. ලෝකේ ධර්මේ පාර වෙලා තිබුණෙත් නැහැ. සිව්පස්ස දායකයෝ හිටියෙත් නැහැ. මේ වගේ දේනාසන හතලා දීලා තිබුණෙත් නැහැ. භාවනා කරපළ නිවන් දකින්න පුළුවන් කියලා කියන්න කෙනෙක් හිටියෙත් නැහැ. ඒ තරම්ම දුෂ්කර ගමනක් යනකොටත් උන්වහන්සේක hina වෙවි ගමන ගමන් කරා. සුගත කියලා කියන්නේ අන්නේ සුන්දර ලෙසේ ගමන නියම කරපු නිසා උන්වහන්සේට සුගතයන් වහන්සේ කියලා කියනවා. අපි ඒක ආදර්ශයට අරගෙන අපිට ඒ උන්වහන්සේ විඳපු දුක් වලින් 100ට කීයද විඳින්න වෙලා තියෙන්නේ. ඉව දකින්නකොට අපි කනකාටටපත් වෙනවා නම් අපි සරුවචනන්සේගේ සුගත ගුණයට නම්බු කරන්නේ නැති වෙනවා. ඒ නිසා උන්වහන්සේ සිහිපත් කරන්න ඕන අපිට දුකක් පැමිණෙනකොට කනගාටුවක් පැමිණෙනකොට සරුවචනන්සේ සුගතයි. රාජකීදරක ඉපතිලා අර තරම් ඉතාම දුෂ්කරව දුෂ්කර ක්‍රියා කරලා කිසිම වෙලාවක කිං කුසල ගවේෂී කියන මේ පරිශ්‍රණේ පාවා නොදී අවසාන මොහොත දක්වා විඳින තියෙන ඒ ඔක්කොම දුක් ගෙවම් කරලා අවසානයේ සාර්ථක වුණාට පස්සේ උන්වහන්සේ විඳපු දුක් ටිකක් අපිට කියලා දෙනවා. මෙන්න මේ මේ ආකාරයට මම දුක් විඳා ඕගොල්ලන්ට ඒව කරන්න දෙයක් නැහැ. මම මේකට පාර කියලා දීලා තියෙනවා. ආන්නේ විදිහට විච්ච සුගතයන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙනවා. ඒ සීලයෙන් ලබන සමාධියෙන් ලබන ඒ ප්‍රීති සුඛයට වඩා निराமிෂ නෙවෙයි අවේදිත සුඛයක්. ආන්න ඒකට යන්න තමයි අපි මේ මේ පීති සම්බොජ්ජංගේ ඉස්සරහින් තියාගන්නේ. නැත්නම් විපස්සනා විස්සරහින් තියාගන්නේ. ඒක කවදාකවත්ම කොහොමඩක්වත් ගන්න බෑ. ওই කලින් සඳහන් කරපු සතියෙන්තරව ධම්මවිචේ කියන ධර්මයේ විමසුන් නුවණ නැතුව ඒ වගේම වීර්යෙන්තරව. ඒ නිසා මේ පීති සම්බොජ්ජංගේ සඳහන් කරන්නේ සතියේ ධම්මවිචේ වීරියේ ඵලයක් විදියට. අපි මේ වෙනකොට පැය 4ක් විතර ගත කරලා තියෙනවා සතිය ගැන කතා කරන්න, ධම්මවිචය ගැන කතා කරන්න, වීර්ය ගැන කතා කරන්න. මෙතන හුඟුව දෙනෙක් සෑහෙන කාලයක් ධර්මයට භාවනාවට හිත යොදලා තියෙනවා. ආන්න එහෙම වෙනකොට මේ ප්‍රීතිය කොහොමද විපස්සනාවේදී පහළ වෙන්නේ? නැත්තම් අපිට මේ වෙනකොටත් මේකට අයිතිවාසිකමක් තියෙනවා. අයිතිවාසිකම කියලා කියන්නේ සීලෙන් ඇතිවෙච්ච ප්‍රීතිය නෙවෙයි, සමාධියෙන් ඇතිවෙච්ච ප්‍රීතිය නෙවෙයි, විපස්සනාමය ප්‍රීතියක් ලකුණු පහළ වෙලා තියෙනවා කියලා අපිට අපේම අතීතයේ පොඩ්ඩක් අවශ්‍යලා හරලා බලන්න. ආන්න එතකොට අපිට උත්කිට්ටු කරගන්න පුළුවන් කොටසක් තමයි මේ ප්‍රීතිය පිළිබඳ විස්තර කොට අටුවාචාරින් වහන්සලා පෙන්ලා දීලා තියෙනවා ප්‍රීති කොටස් පහක්. අපි ඒක තමයි සිංහලෙන් පස්වනක් ප්‍රීතිය කියලා කියන්නේ. අන්නේ පස්වනක් ප්‍රීතිය විවිධ වෙලාවල් වල විවිධ තැන් වලින් අපේ මේ ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ වෙනවා. ඒකෙදි ඉස්සෙල්ලාම වැටහෙන යාන්තර මෝදු වෙනකොට හම්බ වෙන ප්‍රීතිය කියන්නේ කුද්ධිකා ප්‍රීති කියලා. ක්ෂුද්‍ර කියලායි පරිවර්තනය කරන්නේ. චුද්ධ පීතිය. යාන්තමට පේනවා. ඉතින් ඒක භාවනා යෝගාවචරින්ගේ අත්දැකීම් පැත්තෙන් බැලුවොත් ඒක පේන්න තියෙන ඉඳපු ගාන නිකන් ඇඟ කිලි පොලාගෙන යනවා වගේ මයිල් කිලින් හිටින්න වගේ එක පාරට භාවනා කරනකොට තේරෙන්න පටන් ගන්නවා. ඒක කොයි වෙලාව වෙනවද කොයි වෙලාව යනවද දන්නේ නමුත් ඒක පාරට ඇවිල්ලා කිලි පොලාගෙන ගිහිල්ලා යන ගතියක් එනවා. ඊට පස්සේ ආයෙත් ඒක එන්නේ නැහැ උඟ වෙලාවකට. අන්න ඒ වෙන ගතියකට කියනවා කුද්ධිකා ප්‍රීති, ශුද්‍ර ප්‍රීතිය කියලා. ඒකට සාමාන්‍යයෙන් පෙන්නනවා බුද්ධානුස්සතිය වඩනකොට, ධම්මානුස්සතිය වඩනකොට, සංඝානුස්සතිය වඩනකොට, Taman දීපු දාන ගැන සීපත් කරනකොට, දේවතානුස්සතිය වඩනකොට, උපසමානුස්සතිය වඩනකොට ආදී මේ අනුස්සති ධර්ම වඩනකොටත් සමහරවිට මේ මේ කුද්ධිකා ප්‍රීති බොහෝ විට පැනගෙන ඉඳී තියෙනවා. ඒවා තේරම සමතමයයි. ඒ කියන්නේ සමාධි භාවනාවෙන් ලැබෙන දේවල්. නමුත් අරමුණ හරියට මෙනෙහි කරගෙන ඉන්නකොට සමහරට සක්මනේදිත් මේක සිද්ධ වෙනවා. පාරට නිකන් මේ ඇඟ කිලිපොලාගෙන යනවා වගේ, මයිසිලින් හිටින්නා වගේ ඇවිල්ලා යනවා. සමහරට ඇඟේ පැටි නලියන්න පටන් ගන්නවා. මස් පිටු නලියනවා. මේක මේ හිතලා කරනව නෙවෙයි නම හිතලා කරනවා වාගේ. ඇහැ විතරක් තනියම නලියනවා. සමහරට උඩ බාහුව නලියනවා. සමහරව කකුලේ පැටි පැටි නලියනවා. ඉතින් ඔය එක ටිකක් නලියලා බහලා යනවා. හොඳට තමන්ට ඒකෙන් බාධාවක් නැහැ. හොඳට අරමුණේ හිත වැඩි අප්‍රත්‍යත වීර්යකින් කටයුතු කරනවා. හොඳ නිවැරදි එල්ලෙකුත් කියනවා තියෙනකොට මේ වගේ කුත්තිකා පීචි එන්න පටන් අරගන්නවා. ඒක යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ කවුරක්වත් හුණියම් කරලවත් ඒව නැත්තම් වෙන කොහරි ඉඳගෙන කවුරු හරි මේ කාලමක් නිබලවත් මන්ත්‍ර ජප කරලවත් නෙවෙයි භාවනා කරනකොට මේ එන හැටි මේ ප්‍රීතිය Tamanට සම්බන්ධ වෙන හැටි. මුගදෙනෙක් මෙව වෙනකොට තමයි තමලා ගහලා නැගිටින්නත් යනවා. නමුත් මේ පොඩ්ඩක් හරි අහලා තියෙනවා නම් දන්නවනම් මේ විපස්සනා කරනකොට මේ මෙනවයි කියලා ඒ වයිදී අර භාවනාව කඩා ගන්න යන නරකයි. ඒක තීරුම් අරගන්න ඕනේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්. දැන් අපි හොඳටම දන්න හොඳට නිින්ද ගියාම පුංචි බබාලාට මොකද වෙන්නේ? ඒ කට්ටිය hina වෙනවා. කතා කරනදී අම්මලා කියන මේ සුරංගනාවියත් එක්ක කතා කර කර ඉන්නවා කිය. ඒ නන්දමාලනි කියන ඔය පොතෝ කියන කතා අහන්න එපා. ඔය බොරු කතායි කියලා. කොයි එක වුණත් ඒ නිින්ද ගියාට පස්සේ ඇඟේ එහෙම දේවල් වෙනවා. හොඳට සමාහිත වාහනපත් වුණාට පස්සේ සමහර මස්පිඩු නලියන මොකද ඒව ව්‍යායාම කරගන්නවා තම තමන්ගේ ව්‍යායාම කරගන්න. ඒවා පේන්නේ hina වෙනවා වගේ කතා කරනවා වගේ අඬනවා වගේ තමයි පේන්නේ. ඒක හොඳට සිද්ධ වෙනවා භාවනා කරනකොට. මේ මස්පිඩු තම තමන්ගේ කටයුතු තම තමන් කරගන්න වෙලාවකට ආවොහම ඒකට කියනවා කුද්ධිකා පීටි කියලා. ඔක ටිකක් තව ඉස්සරහට යනකොට කණික පීටි කියන ක්ෂණික පීටි බවට පත් වෙනවා. ඒ ක්ෂණික ප්‍රීති බවටපත් වෙනකොට සමා නිදර්ශන වශයෙන් පෙන්නන්නේ ඒක පාට හකුණක් ගැහුවා වගේ මේ මුළු ඇඟම නිකන් හෙල්ලිලා යනවා. නමුත් ඒක බය කරවන සුළු හෝ තිගස්සන සුළු නෙවෙයි. මුළු කයටම දැනෙන අත්දැකීමක් වඩපත් වෙන සමහරට ආලෝකයක් වෙනවා. සමහරට ඒක පාට පියාඹන පීශයක් වගේ වෙනවා. නැත්නම් මුළු ඇඟම පාට ගැසිලා වගේ යනවා. ඒකක්වත් අර විදිය චකිත ඇති කරන බය ඇති කරන දේවල් නෙවෙයි. ඒක අර කුද්ධිකා ප්‍රීතියේම මේරිච්ච අවස්ථාවක් තමයි මේ ක්ෂණික ප්‍රීතිය කියන එක. ඒක එන්නේ ඉස්සෙල් ලකුණු පෙන්වන්නෙත් නෑ ගියාට පස්සේ ලකුණු පෙන්වන්නේ. සාමාන්‍ය ආකාශය දිහා බලන් හිටියොත් අකුණක් ගහන චිත්තක්ෂණයට කලින් කවදාකවත් ආකාශයේ ලකුණක් පෙන්වන්නේ නෑ. ඒක චිත්තක්ෂණයකින් අකුණ ඇවිල්ලා ගියාට පස්සෙත් ආකාශයේ ලකුණක් පෙන්වන්නේ නෑ. ඒ වගේ වැඩවලට අපි කියනවා ක්ෂණික වැඩ කියලා. ආන්නේ ක්ෂණික වැඩක් තමයි මේ භාවනාවේදී විපස්සනාදී ක්ෂණික සමාධිය ඒ ඒ චිත්තක්ෂණයේ අප්‍රකියත වීරියත් නිවැරදි එල්ලයක් එනකොට අපි අරමුණු කරන තියෙන සමාන මූල කර්මස්ථානේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. අපේ මූල කර්මස්ථානේ තියේදී ඒක වැටිලා වේදනාවක් මෙනෙහි කරගෙන ඉන්න වෙන්න පුළුවන්. නැත්නම් සද්දයක් මෙනෙහි කරගෙන ඉන්න වෙන්න පුළුවන්. හිතවිල්ලක් මෙනෙහි කරගෙන ඉන්න හරියට මේ හිතවිල්ලට හිත එල්ල වෙලා ඒකට සතිය පිහිටියානම් ධම්මවිචේ මාර්ගයෙන් දන්නවනම් මේ මූල කර්මස්ථානේ මේ හිතවිල්ලක් කියලා නමුත් හිත වට ගන්න තු අප්‍රතියතව බලනවනම් ඒ තුල පාරට අර වගේ මේ කණික ප්‍රීති පහළ වෙන්න පුළුවන්. මේව වෙනකොට යෝගාවචර දන්නවා ඊට ඉස්සෙල්ලා කුද්ධිකා ප්‍රීති පහළ වෙච්ච නිසා මේ භාවනාවේ එකලස හරියට හරියන්න හරියන්න වෙන දෙයක්. ආ නියම ගියාට පස්සේ තමයි ඒක මේ අකන්දන පීතිය කියලා කියන්නේ දිගින් දිගට එන්න පටන් අර ගන්නවා. ඒ ප්‍රීතිය කොහොමද නිකන් මොහොතයින ගියාම රැළ පිටිපස්සේ රැළ එන්න වගේ දිගට එනවා. පුංචි රැළ නෙවෙයි. පරාක්‍රම සමුද්දේ වගේ තැන්වල වනේ මහා මොහොතෙම තියෙන රැළ වගේ දිගින් දිගට ගහන්න පටන් අර ගන්නවා. ඒක හොඳට තේනවා හරියට අරමුණේ හිත ඉන්නා තාක්කල් මේ රැළ ගහිල්ල සිද්ධ වෙනවා. ඒක හරි ප්‍රබෝධමත්. ඒක විසින්ම කරවන දෙන කෘත්‍යයක්. ඉතින් Tamanට තියෙන අරමුණේ එල්ල කරගෙන ඉන්නා තාක්කල් අර ප්‍රීතිය බුද්ධ වෙන්න පුළුවන්. ඒ ප්‍රීතිය වරින් වර වරින් වර රැළ ගහනවා. අර වගේ කුද්ධිකා පීචි වගේ ඇඟේ පළුවකත් නෙවෙයි. ඒ වගේම කණික පීටි වගේ ඇවිල්ලා ගියාමත් මේක එක පස්සේ එක එන්න පටන් ගන්නවා. ඒකෙදි හොඳටම අන්නේ වගේ ඒ කුද්ධිකා පීටි කණිකා පීටි ඉක්මවල යම් කෙනෙක් මේ මේ පක්ඛන්දන අවස්ථාවට වගේපත් උනන තියෙනවා මෙන්න මේක තමයි සතිය කියලා කියන්නේ. අන්න ඒ වෙලාවේ පවතින හිතේ ඒකලසට තමයි සතිය කියන්නේ. ඒ වෙලාවේදී ධර්මතාවයන් පිළිබඳ බයක් සැකයක් මේ කෝලගතියක් එන්නේ තමන් ඒක වශී කරගෙන ඉන්න පුළුවන් විදිහට ධර්මතාවයේ පේනවා. ඒතකොට ධර්ම විචේ මේක තමයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වෙලාවේදී තියෙනවනේ යම් කිසි වීරෝදාර ගතියක් හිතේ. දරාගෙන කාගෙන යන්න පුළුවන් ගතියක්. ඒකට තමයි අපි සාමාන්‍යයෙන් මේ විරිය කියලා කියන්නේ. ආනේ විදිහට ඒ උද්දිකාපීටි කණිකාපීටි ඉක්මලයි ඇති වෙන මේ ඔක්කාන්තික පීතිය එනකොට තමයි තේරෙන පටන් ගන්න දැන් නම් ටික ටික ටික ටික ආධ්‍යාත්මික ජීවිතයේ මේ නැත්තම් සතිය, විරිය, සම්පෝ මේ සම්මවිචි වගේ දැන් නැගිටගෙන ඉන්න පටන් ගන්නවා. අර පොඩි එකෙක් හතයි හතයි කියලා දිගින් දිගට දිගින් දිගට ඇවිදගෙන යන්න පුළුවන් තත් වෙනකොට ඒ මවටත් ඒ දරුවටත් දෙන්නටම සතුටක් ඇති වෙනවා. ආන්නේ වගේ මේ කන්තික පීතියට එනකොට තමන්ට ලකුණු පෙන්වනවා දැන් එnde ඉස්සෙල්ලත් ලකුණු පේනවා තියෙනකොට ලකුණු පේනවා තව ඉස්සරහටත් මේක තියෙයි කියලා වගේ දිගින් දිගට දිගින් දිගට මේ ප්‍රීතිය ඉන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට මේ කුද්ධිකා පීටි කණිකා පීටි ඔක්කාන්තිකා පීටි කියන වට කියන්නේ පාමොජ්ජ කියන්නේ තරුණ පීතිය කියලා තාම නෑ මේව ඇත්තටම සම්පූර්ණ සමාජිකත්වයේ ලබලා. හිත සම්පූර්ණ පුරවගෙන ප්‍රබෝධමත් කරන්න පුළුවන් ශක්තියක් නෑ. මේකට පාමොජ්ජය කියලා කියනවා. මේ ප්‍රමෝදය ඇති වෙනකොට හිතේ විශාල පෙළගැස්මක් වෙලා. විශේෂයෙන්ම ලකුණ තමයි විපිලිසරකම නෑ හිතේ. මේ මට උනේ අකරතැබ්බයක්ද වැටීමක්ද කරකට මොකක්වත් නැහැ. හොඳට දන්නවා මේ සිල් රැකපු නිසායි අරමුණට හිත ගිය නිසායි අභීතෝ මේක වරගෙන ඉන්න නිසායි කියලා ඒ තමන්ගෙම තිබුණ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්මතා පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති වෙන පටන් ගන්නවා. ඒක නිසා අවිප්පටිසාර භාවයේ ඇති තාක් විපිලිසරකම නැති තාක් ඒ හිත නිතරම මේ ප්‍රමෝදේ පාල කරනවා. යම්ම වෙලාවක මේ තමන් කරගෙන ඉන්න කෙනෙකුට හෝ සැක පහළ වුණොත් මොනම දෙයකින් හරි හිත වැටුනොත් ඒ ප්‍රමෝදේ වෙනුවට පිපිලිසරකම තමයි ඉතුරු වෙන්නේ. මට මොකද වුනේ මට ආයෙත් මේක ගන්න බැරි වෙයිද? ආදි වශයෙන් සැක දිගින් දිගට එන්න පටන් ගන්නවා. ඒකෝට තේරුම් ගන්න ඕනේ හේතුව තියෙනවා නම් හේතු සම්පත්තිය තියෙනවා නම් හේතු සම්පත්තිය තියෙන තාකල් අපේ හිතේ කවදාකවත් මේක නැතර නැති වෙලා මැකිලා යනවා. මේක නැවත නැවතත් හේතු සම්පාදනය කරනකොට මේ ඵලය ලබන්න පුළුවන් කියලා Tamanට එන්න පටන් අර ගන්නවා විශ්වාසයක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ විශ්වාසය තුලින් තමයි මේ ආධ්‍යාත්මික ජීවිතේ කොඳු යට පෙළ හැදෙන්න පටන් අරගන්නේ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ මෙව්වා භාවනාවේ අතුරුඵල. මූලික හේතු වෙලා තියෙන්නේ අර සතියක් ධම්මවිචයත් වීරියත් කියන අපි වඩ아가න යන ගුණ ධර්ම තියෙනවනේ. ඒවා පෙළ ගැහෙනකොට මේ ප්‍රීතිය කුද්ධික ප්‍රීති කණිකා ප්‍රීති ඔක්කාන්තික ප්‍රීති වශයෙන් එන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ඒ ප්‍රමෝද ගති, තරුණ ප්‍රීතිය වැඩිගෙන වැඩිගෙන දිගටම ඒකට හිත යොදලා, ඒකට මත් වෙලා, ඒකෙන් ආඩම්බර වෙලා, ඒකට නම්බුකාර වෙන්නේ නැතුව ගත්ත අරමුණේම හිත තබමින් දිගින් දිගටම දිගින් දිගටම මෙනෙහි කරන තරම් ඒ යෝගාවචරයා නිවන ප්‍රාර්ථනා කරන කෙනෙක් නම් ඒ බුද්ධිලයට අර ප්‍රමෝදය මෝරලා ප්‍රීති භාවයටපත් වෙනකොට ඒකට කියනවා උබ්බේගා ප්‍රීති කියලා උද්වේග කර ප්‍රීතිය එන්න පටන් ගන්නවා. ඒ උද්වේග කර ප්‍රීතිය යටත් කරන්න බැරි තරම් මුළු ශරීරෙම වහ පියාගෙන යන්න පටන් ගන්නවා. සමහරට බුද්ධ සිත පල්ලෙහාට කිරියලියක් උතුරාගෙන ඉන්න වගේ, බැක්ටීරියක් උතුරාගෙන ඉන්න වගේ හදිසිය වැරදි ක්‍රමයකට සෝඩා බෝතලයක් අඩපොල එක පාට උතුරන්නේ. බියර් බෝතල් කන්න කොටත් එනවා. ආනේ ඔය එක පාට උතුරලා යන පටන් ගන්නවා. හැබැයි ඒක හරියට දන්න මිනිහා උතුරන්නේ නැහැ. මේ ගැන හරියට දැනගත්තත් උතුම්. භාවනා කරනකොට කවදාකවත් නැත කරන්න බෑ මුළු ඇඟම වහයලාගෙන යන විදිහට පුදුමාකාර උද්වේගයක් එනවා. ඒක පෙන්වන්නේ උපමාවක් විදිහට පෙන්වන්නේ මේ පුංචි බෝට්ටුවක රළ දල තියෙන මුහුදක පාවෙවි ඉන්නවා. මොන්නම තාලෙකවත් නැත කරන්න බෑ. එහෙම නැත්නම් තමන් ඉන්නවා වාත කොට්ටේක. ඒ වාත කොට්ටේ හෙල්ලෙමින් ඉන්නකොට වගේ මුළු ඇඟම දහලවන. දිගට හෙල්ලෙන සමහරලාවට ඇස්පිල්ලම් ගන්න පටන් අර ගන්නවා මොන්නම විදිහකට නැත කරන්න බෑ. ගහනකොට පේන්නේ ඉස්සරහින් දැල් වෙන ගිනි දැල්ලක් තියෙනවා වගේ ඇත්ත එක අරනකොට එළි වෙනවා ආය වැහෙනවා ආය ගහයි ගහයි ගහයි ගහයි ගහයි ගහයි ගහයි ගහයි යන්න පටන් ගන්නවා. ඒ වගේ මුළු ඇඟෙන්න මුළු හිතින්ම උද්වේග කර ප්‍රීතිය එන්න පටන් ගන්නවා. ඒක ඒක අර මුලින් මුලින් ආපු ප්‍රීති වල පෙළ ගැස්මක් වගේ පරිපෙළ ඉහළට ඉහළට ඉනිමකක් දිගේ නගනවා. අවසානයේදී එන ප්‍රධානම ප්‍රීතියට කියනවා පරණා ප්‍රීති කියලා. නැත්නම් මුළු ඇඟ පුරාම පැතිරිච්ච එක මයිල් ගහක් බේරෙන්නේ නැතුව එක චිත්ත ක්ෂණයක් බේරන්නේ නැතුව හැම චිත්තක්ෂණයම හැම සෛලයක් පුරාම පැතිරිච්ච ප්‍රීතියක් එන පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ අවස්ථාව එනකොට භාවනාවේ ඒ යෝගාවචරය හොඳට ඉදිරිපත් වෙච්ච මේ මේ අරමුණය මේ මෙනෙහි කරන හිතේ කියලා නාම රූප ධර්ම හොඳට වැටහෙනවා. එතකොට මේ අරමුණ අපි ගත්තොත් ආස්වාසේ නිකන් එන්නේ ඒ ආස්වාසේ ඇතිකරන චේතනාවක් ඇවිල්ලා තියෙනවා. චේතනාව නිසායි මේ ආස්වාසේ ආවේ. මේ පය ඔසවනවා පය ඔසවන්න මට චේතනාවක් තියෙනවා එසවීමේ කැමැත්ත. එසවීමේ කැමැත්ත නිසා එසවීම සිදු වෙනවා. එතකොට ඔසවනවා කියලා මෙනෙහි කරන හිත පහළ වෙනවා. එතකොට රූපේ සහ රූපයේ හේතුවත් ඒ නාමයේ සහ නාමයේ හේතුවත් කියලා ඔක්කොම යුගල යුගල තේරෙන්න පටන් ගන්නවා. ඒ යුග යුගල තේරෙනකොට එක සංසිද්ධියක අපි ඉතලා එකක් කියලා ගත්ත දේ අන්තිමට වෙනව නෑ දෙකක් නාම රූප දෙක එකතු වෙන්න ඕන. නැත්නම් සංසිද්ධියක් එන්නේ. ඒ නාමයක් කවදාකවත් පහළ වෙන්නේ රූපයක් හේතුවක් නැතුව. රූපයක් පහළ වෙන්නේ නැත්නම් හේතුවක් නේද? නාමේ සහ නාමේ හේතුව, රූපේ සහ රූපේ හේතු කියලා අර ගත්ත සංසිද්ධිය තුනට හතරට කැඩලා පේනවා. ආනේ විදිහට දෙයක් කියලා කියන්නේ එකක් නෙවෙයි ඝණයක්. ක්‍රියාවක් කියලා කියන්නේ ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක්. හුස්ම කියලා කිව්වම එකක් නෙවෙයි ඒක මුල මුල මැදින් පටන් මුලින් පටන්ගෙන මැද දක්වාම අග දක්වාම යන හුස්ම වැටක්. එක හුස්මක් ඇතුළේ හුස්ම දහස් ගණක් තියෙනවා. ආශ්වාසය ඇතුළේ ආශ්වාස දහස් ගණක් තියෙනවා. ප්‍රශ්වාසය ඇතුළේ ප්‍රශ්වාස දහස් ගණක් තියෙනවා. ඈත ඉඳලා බලපු කඩිවැලක් අපිට පේන්නේ කෝටුවක් ලණුවක් වගේ වුණාට ලං වෙලා බලනකොට බිනු එතන දහස් ගණන් කඩිය යන්නේ එක එක පිටිපස්ස. ඒක ස්ථිරව පවතින කෝටුවක්වත් තලක්වත් නැහැ. අන්න වගේ මොනම සිද්ධියක්වත් අන්න අර විදිහට වෙන් වෙන්නේ නැතුව පේන්නේ හැම දේ තුල තියෙනම ඝන සංඥාව බිඳි බිඳි බිඳි බිඳි යන පටන් ගන්නවා ඒක රාශි වශයෙන් පේන්න පටන් ගන්නවා මොනම දෙයක්වත් නැහැ එකක් ඒක නිසා මෙහෙම බැලුවොත් ඒ වෙලාවට තමන් හොඳට භාවනා කරලා නැගිටින ගහක් දිහා බැලුවත් බල්ලෙක් දිහා බැලුවත් මොකක් දිහා බැලුවත් කවදාහක්වත් ඒක සත්‍යෙක් ගහක් කියලා නෙමෙයි පේන්නේ ඒක ඇතුලේ තියෙන පුංචි පුංචි පුංචි පුංචි සෑම කොටසක්ම දකින්නකොට ඒක සතායේ ගහයි කියන එක නෙමෙයි පේන්නේ සංසිද්ධිය තමයි පේන්නේ ආනේ තරමට ඒ භාවනාවෙත් ඒ නාම රූප පරිච්ඡේද පච්ච පරිග්ගා ඥාන පන්නගෙන සම්මසන ඥාන මට්ටමටම යන වේලාවක තමයි යෝ ප්‍රීති ප්‍රමෝද නැත්නම් විශේෂයෙන්ම ප්‍රමෝද ප්‍රීති බවටපත් වෙනවා. මේ තින්දි තියෙනවා ඒක විදියක භයානකකමක. ඒක විදියක උපක්ලේශ ස්වરૂපයක්. ඒ මොකද ඔය නාම රූප පරිච්ඡේද පච්ච පරිකා ඥාන කියන මූලික විපස්සනා ඥාන අවස්ථා පහු කරගෙන සම්මසන ඥානෙට එනකොට ඒ යෝගාවචරයට බලන බලන දේ වෙනසක් තේරෙනවා. භාවනාව හරියට පස්සේ ඒ ගත්ත එකලස බොහෝ වෙලා පවතිනවා. කොච්චරද කියනවනම් මූල කර්මස්ථානයේ හිත වෙන දෙයකට ගියත් ඒ අතර අරමුණු කර වැටුණොත් ඒ දේත් අර විදිහටම කඩ කඩ බලන්න පුළුවන් ශක්තිය එනවා. එතකොට එයාට ඇති වෙන විශ්වාසයක් හරි. දැන් නම් පැහැදිලි වෙනසක් මගේ වෙලා තියෙනවා. බලන බලනදී අහන අහනදී ඔක්කොම කිඳා බහින්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා ඒක පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරන්න කරන්න කරන්න ඒ ස්ථිරතාවය වැඩි වෙනකොට බොහෝ විට වැරදි නිගමනයකට එනවා මේ රහත් වෙලයි කියලා. නැත්තම් මම පැහැදිලි ಗುಣ විශේෂයක් දැන් ලැබලා තියෙනවා කියලා. මේක මේ අදි탁ෂේරුවක් නිසා වෙන දෙයක්. ඒ වෙලාවට යෝගාවචරයට දැනෙන මේ ප්‍රීතියත් ප්‍රමෝදයත් නිසා විශේෂයෙන් ප්‍රමෝදයත් ප්‍රීතියත් නිසා කියලා යොදන්න ඕනේ. මේක නිසා මේක තව දුරටත් ඉස්තිරසාර වෙනවා. ඉස්තිරසාර වෙලා ඉතින් ගුරුවරුන්ට ගිහිල්ලා විවිධාකාර විදිහට මේක කියන්න උත්සාහ කරනවා. ඉතින් ගුරුවරයා කියනවා නෑ තාම ওই වැඩේ පටන් ගත්තා විතරයි හොඳට. ඔබට මත් වෙන්නේ නැතුව අරමුණ පන්නන්න එපා. ඒ පුද්ගල කියන නෑ මම අරමුණේ ඉනකොට මට කය හොඳට පහසුවට පේනවා. මට ආලෝක පේනවා. ඉතින් ගුරුවර කියනවා ආලෝක දැක්කත්, කයේ වේද දැක්කත් හොඳට මතක තියාගන්න දැන් අරමුණෙන් හිත ගිහිල්ලා. ඒක නිසා පුළු පුළුවන් තරම් නැවත නැවතත් මූල කර්මස්ථානෙම තියන්න හැකි තාක් දුරට මෙනෙහි කරමින් ඒ පිටපොට ගිය වාහනයක් නැවත පාරට ගන්න වගේ පුළුවන් තරම් ගන්න කිව්වම යෝගාවචරයට හරිය අකමැත්තක් පහළ වෙනවා. මෙච්චර ලස්සන භාවනා කරලා මෙච්චර විස්තර කතා කරද්දිත් ගුරුවරයා මට අයනු අයනු ගන්නට හදනවා. ඉතින් ගුරුවරයාට සිද්ධ වෙනවා කොච්චර කෙරුවත් මේ පුද්ගලයා මේ ජීවිතේ පළවෙනි වතාවට සම්මසනීය කලාප මට්ටමේ සිදු වෙනකොට රහතන් වහන්සේ නමකටත් වැඩි හයියෙන් හිතනවා. නරක දෙයක් නෙවෙයි ඒක හොඳයි. නමුත් ඒකෙන් අරමුණ වැටුනොත් සතිය කැඩුනොත් බොහෝම පහු වෙනකොටයි තේරෙන්නේ. එතකොට හුඟක් වෙලාවට ගුරුවරයාට පිළියම් කරගන්න බැරි මට්ටමක් තියෙනවා. ඉතින් ඒක නිසා සමහර වෙලාවට මේ මට්ටමට යනකොට ඒ ඇත්තෝ අනුන්ට උපදෙස් දෙන මට්ටමට යනවා. එහෙම නැත්නම් ගෙවල් වලට ලියුම් දානවා. මං වාගේ බැරිද ඕගොල්ලන්ට සිල් ලකින්න බලන්න මම ඉස්සර මෙහෙම හිටියේ දැන් සිල් ලකින්නවා නේද මං දැන් සමාධි කරනවා නේද මට මෙච්චර හරි ගිහිල්ලා නැත්තම් මේ තාම හිතිලා නැහැ නේද සිල් ලකින්න කියලා ඉතින් අර කුක්ලියෝ බිත්තර රක්කනවා වගේ අනුන රක්කන්න පටන් ගන්නවා සිල් සිල් කියන එක රකින්න දෙයක් මිසක් රක්කවන දෙයක් නෙවෙයි නිවන කියන එක දක්වන දෙයක් මිසක් දක්කන දෙයක් නෙවෙයි අරක් දක්කනවා වගේ නිවනට දක්කන්න බෑ දක්වන්න පුළුවන් ඉතින් උංගුවේ දෙනේ කොන්නතෙන කියලා මේ බාගෙට කාගත්තට පස්සේ ඉතින් අර මේ ඉතුරු වෙච්ච මිදි රොඩු කාපු බූරුව වාගේ ඉතින් නටන්න පටන් අරගන්නවා. ඒක අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම වෙන දෙයක්. භාවනාවේදී සම්විදර්ශනාවේදී හැම කෙනෙකුටම සිදුවේ. ඉතින් එතෙන්දි ගුරුවරයා හොඳට වක බලා ගන්න ඕනේ. ඒකේ වෙලාවේ හැටි. ඒ නිසා පුළුවන් තරම් තනවාඩල ඔය කොච්චර විවිධ පහසුකම් ඇඟේ ඇති වුණත් ප්‍රීති ප්‍රමෝද පහළ වුණත් තමයි මේ අරමුණෙන් පිටපොට යන්න එපා. ඇතුල් පැත්ත පිටපැත්ත දන්නේ පිටපැත්ත නොදන්නේ කිතුල් පිට උඩ පියවර බැන්නේ කියලා ඒ තුම්පනේ කතාවක් තියෙනවා. ඊමණසේ මල කපන්න ගහට කිය වෙලාවේදී ගෙදර හිටපු පයින්කාරය ඇවිල්ලා කියන විදහාට අන්න ආමීට බබෙක් හම්බුනායි. ඒ මනස විජහාට පියවර මනිනවා මේ වෙලාවේ Tamange හේවනල්ල කොච්චර දීගද කියලා. මනින්න එකක් නැහැ නේ මිනිහා මනින්නේ කිතුල් පිටට කියලා. දිසි ගහලා මිනිහා ඇටගෙන වැටලා මැරලා යනවා. ආන් වගේ තමයි මේ භාවනාව හරියන වෙලාවේදී යාන්තම් මේ ප්‍රීති වගේ දේවල් එනකොට මේ Taman ඉන්නේ කිතුල් ගහවට බව මතක නැහැ. ඉතින් ළඟ තියෙන විත්ත දිගේ වෙනගෙන වෙනගෙන අගට යනකොට වැටෙනකොට අතන උප්පත්තියක් මෙතන මරණයක් සිද්ධ වෙනවා. ඒ නිසා භාවනාදී මේව දැනගන්න ඕනේ. භාවනා කෙරුවොත් නම් ප්‍රතිඵල තියෙනවා. ඒක පිළිබඳව නම් අත් පොළවේ ගහලා දිවුරන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිඵල දිරවන්නේ. ඒ මොකද ඒ අර නිවන නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ මැජික්. ඉතින් අහුවෙන අහුවෙන දේ කරනවා. එහෙම නැත්නම් බණ අහලා නැහැ. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරලා. ඒ වගේම මේ නැත්නම් Tamanට වෙනදී හරියට කියන්න දන්නේ නැහැ. ඉතින් කට ඇද කර කර රූල් කර කර මේ කයේ වෙන දේවල්, ඊයේ වෙච්ච දේවල්, හීනේදී පේන දේවල්, භාවනාදී පේන දේවල් වැල් වටාරම් කතා කරනවා. ඒක නිසායි කියන්නේ ධම්ම විචේ සම්පොච්චංගේ අවස්ථාවේදීම Taman ඒ වෙලාවේ මෙනෙහි කරපු අරමුණ කියන්නේ. මෙනෙහි කරපු හැටි කියන්නේ වැටහිච්ච හැටි කියන්නේ. එයින් පිට සෑම දෙයක්ම අනවශ්‍ය අතුරු කතා. වෙන විදිහට කියනවා නම් කාලය නාස්ති වීම. මේකට හුඟුව වෙලාවට ගැම්ම එන්නේ මෙන්න මේ ප්‍රීතිය පහළ වීම තමයි. ඒකට යෝගාවචර ලොකු ගැම්මකින් කතා කරන්නේ ඇත්තමයි. ඒ මොකද හේතුව භාගයට තැම්බීගෙන එන වෙලාව. නමුත් තේරුම් අරගන්න ඕනේ උපක්ලේශ බවටපත් වෙන්න දෙන්නේ නැතුව ඒක දැනගන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රීතියක් එනවා. නමුත් මේ ප්‍රීතිය අරමුණයට කරන්න දෙන්න එපා. ප්‍රත්‍යක්ෂයට කරන්න දෙන්න එපා. Tamange තියෙන මේ එල්ලේ යන්න නැති කරන්න දෙන්න එපා. ආන්නේ තරමට යන්න පුළුවන් මනුෂයාට තමයි ඒ උද්‍යප්පේ ඥානය මූල අවස්ථාවේ ඉඳලා තරුණ අවස්ථාවේ ඉඳලා බලවත් අවස්ථාවට පත් කරගන්න පුළුවන්. ඒක ලොකුම ලොකු කඩපින්මක් තමයි. කඩීමක්. ජීන්දික ගුරුවරයාට ලොකු වගකීමක් තියෙනවා. මේ භාවනා කරනකොට ළඟ ඉඳගෙන ඒ අතෝ මෙවුවා නිසා අතහැරලා දාන්න බණ කියන්න යන්න දෙන්නත් තරකයි. ගාක් මේ නැවත නැවතත් අරමුණව මෙනෙහි කරන්න කියනකොට හිතවට ගන්නත් තරකයි. ආන්නේ දෙක මැදින් ගෙනියලා තීරුම් කරලා දෙන්න ඕනේ මේ වැඩේ කිරීගෙන යන වෙලාවේදී මූල කර්මස්ථානයේ පාග ගන්න එපා. ඒක දිගටම පුළුවන් තරම් මෙනෙහි කරන්න. හැබැයි මේ වෙලාවේදී ඒ සූර භාවය නිසා මූල කර්මස්ථානයේ අනිත් දේවල් වලත් අනුන්ට කියනකොටත් ඉතාමත් පිරිසුදුකමක් හිතේ තියෙනවා. ඒකෙදී තියෙන අංග ලක්ෂණ 10ක් ওই පරිසම්පදා මාර්ගයෙන් ඇදලා ওই ලොකු සාන්තික පොතේ සඳහන් කරලා තියෙනවා අතීතානුදාවන හිතක් එන්නෙම නැහැ. අනාගත පටිකංකණයක් එන්නේ නැහැ. අතීතානුදාවන කියලා කියන්නේ අතීතය ගැන කල්පනා කරලා හිත පශ්චාත්තාපේ නැහැ ඒ වෙලාවේ. අනාගතේ මම මෙහෙම කරන්නම් කියලා හිත අනාගතයට දුවන්නේ නැහැ. ලීන හිතක් එන්නේ නැහැ. නිදිමත ගතියට කොකා වගේ පාත් වෙන්නේ නැහැ. ඒ වගේම දැඩි වීරිය වැඩි වෙලා ඉවරලා ඉද්ද ගැහුවාගේ හිටින ගතියකුත් නැහැ. يعني දැඩි බලාපොරොත්තු ඇති කරන. ඒ වගේම අරමුණ කෙරේ රාගයක් පහළ වෙන්නේ නැහැ. අරමුණ කෙරේ ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. ආන ඔය විදිහට මේ හය ආකාරයෙන් හිත පිරිසුදු වෙනවා. ඒ වගේම වීරියයි සමාධියයි දෙක හොඳට සම්බර වෙලා ඒක රස වෙනවා. ඒ වගේම සත් මේ ප්‍රඥාවයි සතියේ මේ ශ්‍රද්ධාවයි දෙක සමරස වෙනවා. වීරිය හොඳට මූලස්ථානේ ගන්නවා. මේ විදිහට එක එක එක පැති හුඟක් සම්පහන්සන ඇවිල්ලා අන්තිමට මේ කරුණු 10ම සම්පූර්ණ වුණාට පස්සේ තමයි අර කියන ප්‍රීතියට හොඳ පදනමක් සැකසෙන්නේ. ඒ தත්ත්වෙ දිගට ගෙනියන්න නම් ඒ පුද්ගලයා මූල කර්මස්ථානේ අතන ඇර ඉන්න එක තමයි මෙතනදී කරන්නේ. නමුත් මේ ඇති වෙන ප්‍රීතිය එහෙම නැත්නම් මේ වෙලාවේදී ඇති වෙන මේ උද්වේගය නොකිය ඉන්න බැරි තරම් දෙයක්. ඒ නිසා සරුවත්න දේශනාවේ සඳහන් වෙනවා ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සකෝ. ශූන්‍යාකාරයටපත් වූ සාන්ත හිතක් ඇති ඒ යෝගාවචරයට භික්ෂුවට අමානුෂී රති. මනුස්ස හිතකට හිතා ගන්න බැරි, දෙවියෙකුට හිතා ගන්න බැරි පුදුමාකාර ධර්ම රතියක් එනවා. සම්මා ධම්මං විපස්සතෝ. මනාකොට ධර්ම විපස්සනා කරනකොට මේක එනවා. නිසා ඒක බලාපොරොත්තු ඒක නිවන කරගන්න යන්න. නරකයි අපි හිතන්නේ මේ නිවනට යනකොට හම්බෙන මග ලකුණු. මේකට මත් වුණොත්, රැවටුණොත් අපි උපක්ලේශ වලට යට වෙනවා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේකේ ගුරු උපදේශ නැතුව සීලයක පිටලා සමාධිය භාවනා කරන කෙනෙකුට මෙතෙන්ට ආවොත් ඒ පුද්ගලයා මොන විදිය අර්ථකතන ලෝකෙට දෙයිද? එනිසා මේ අර්ථකතන ලෝකෙට දෙන්නේ නැත්නම් බොරු කියනවායි කියලා හිතන්න එපා. ඒක ඇත්තටම භාවනා කරලා තියෙනවා. භාවනා කරාට එයත් මේ මගදී හම් වෙන මොනදෝ සංඥා වගේක් විශාල කරලා හිතාගත්තට පස්සේ તો කතා කරන්නේ ප්‍රත්‍යක්ෂයට තමයි නමුත් සම්පූර්ණ allele තැම්බෙනකන් ඉඳලා නැහැ බඩ කෑලා බඩේ නරක කරනවා. සරුවචනන්සේ මේ බව දැනගෙන අපිට පෙන්ලා දීලා තියෙනවා මෙව්ව පෙරමග ලකුණු මිෂ කවදාකවත් මේ විනිශ්චය කරන්න එපයි කියලා. උපක්ලේශ බාටපත් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් Taman නැවත නැවතත් මූල කර්මස්ථානට මෙයන්. පුළුවන් තරම් බණ්ඩේ තරම් දැඩි උද්වේග කර ප්‍රීතිතියෙදී. ඒ වගේම මුළු ඇඟ පුරා පැතිරෙන ප්‍රීතිතියෙදී මූල කර්මස්ථානේ ආශ්‍රය කරන්න පුළුවන්. එතකොට පේන්නේ මූල කර්මස්ථානේ බොහොම නොදිලෙන පුංචි තරුවක් වගේ. ප්‍රීති ප්‍රමෝද හඳ වාගේ දුදුලන තරු වාගේ පේනවා. නමුත් යෝගාවචර දැනගන්න ඕනේ අන්න අර පුංචි ගినాපු අක්කලේ තමයි පාර තියෙන්නේ. මේ ප්‍රවේශම් නමුත් ඒ දේ ඒපත් වෙන ප්‍රීතිය එනමත් වෙන ඒ සතුට ප්‍රකාශ නොකර ඉන්න බැරි තරම් එන එක නම් මේ භාවනාදී සිදුවෙන දෙයක්. ඒක නිසා ඒ යෝගාවචරයට අවශ්‍ය වෙලා තියෙන්නේ අර අරමුණ හරියන්නේ නැති වෙලාවේ නිවර්ණත් එක්ක රණ්ඩු කරන වෙලාවේදී හරියට කමඨාන් සුද්ධ කරන්න පුරුදු කරගත්තා නම් මේ වෙලාවේදී කී වෙන්න පටන් අර ගන්නවා මට මෙහෙමයි මට ආලෝක පහළ වෙනවා නමුත් මම මේ වෙලාවේ මූල කර්මත්තානේ බලනකොට මූල කර්මත්තානේ යට කරගෙන ආලෝක පහළ වෙනවා ආදිවාසී හැම වෙලාවෙදී මූල කර්මත්තාන සම්බන්ධ කරනවා මට මතකයි මම කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ කායික පරිවර්තක හරහා මම පටන් අරගෙන කිව්වා මෙන්න මේමය මෙහෙම මෙහෙම කියලා. ඉතින් ඒ පහළලා තියෙන ප්‍රීති ලකුණු ගොඩාක් පහළකට දැන් මම මුණ දිහා බලාගෙන හිටියා දැන් හොඳක් කියනකම්. පරිවර්තේ කිව්වා මොකද්ද මට කිව්වේ මඩේ එරිලයි. මම බලන්නේ මේ මෙච්චර ලස්සන භාවනා කරලා ඊට පස්සේ කිව්වා ඕකට තමයි ඇතුළත නතර වෙනවා කියන්නේ. තමන්ගේ ඇතිවෙච්ච භාවනා ගුණය තමන් මගේ කරගෙන ඒක ඇතුළට නතර වීමක් වෙනවා බාහිර පිට නතර වෙනවයි කියලා කියන්නේ හිතවිලි නිසා හිත පිට යන එක. බුදුජානනාංශ දේශනා කළා තියෙනවා මේ විශාල ගැඹුරු මේ සංසාර සාගරේ මං ඇතුළත නතර වෙන්නෙත් නැතුව පිටතට යන්න දෙන්නෙත් නැතුව මධ්‍යම මාර්ගයෙන් ගමන් කරයි. ඉතින් ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා ඌ ආවයි කියලා අපි ඕකකට කරන භාවනාවක් නෙමෙයි මෙච්චර මේ වටිනා සීලයක් රැකගෙන ජීවිතයක් පූජා කරලා කරන ආලෝක මට්ටමකේ සතුට වෙන්න නෙවෙයි. ඒ ආලෝක පෙර ලකුණක්, පෙරමග ලකුණක් කරගෙන දිගට මිදිරට යනවා. ඒ නිසා හිත බාහිරයට ගියා නම් ඒකත් බලනිවලට බාධායි. හිත මේ ඇති වෙච්චි ප්‍රීති වගේ දේවල් අල්ලගෙන එහි නතර වුණා නම් ඒකත් නිවනට බාධාවක්. ඉතින් දේවතාවෙක් ඇවිල්ලා සරුවචන සිංහ අහනවා. දේවතා සංවිත පටන් ගන්න සූත්‍රේ ස්වාමීන් වහන්සේ මෙච්චර මේ භයානක වූ මේ සැඩසයි සැඩපාර වතුර සහිත මේ සංසාර ගමනේ ඔබ වහන්සේ ඒකට උනේ කොහොමද? කියන මම ඇතුළත නතර වුණෙත් නැහැ පිටත විහිදෙවෙත් නැහැ ඇතුළත නතර වෙනවයි කියලා කියන්නේ මේ Tamand ඇති වෙන මේ සීලයෙන් ප්‍රීතියෙන් සමාධියෙන් ඇති වෙන ගුණ මත නතර වෙලා අරමුණ පාවා දෙන්නෙත් නැහැ නැත්නම් අරමුණ වෙන බාහිර අරමුණු නිසා හිත පිට දුවන්නෙත් නැහැ ඒකට උපමාවක් දෙනවා මම පිටතට හිත ගියා නම් ඕනෑමට වැඩිය දඟලන්න ගිහිල්ලා වතුර ගියරකට ගහගෙන ගිහිල්ලා මැරෙන මුළුත් කෙනෙක් බවට පත් වෙනවා. ඇතුළත නතරුණයි කියලා කියන්නේ වතුරේ ගිහිල්ලා නැහැ. එතනම යට ගිහිල්ලා නැහැ. මම ওই දෙකටම අහුවේ නැතුව දීවැලේ ප්‍රමාණය ත්‍රිවල කපාගෙන ගිහිල්ලා තමයි ඒකට උනේ කියලා. එචා මේ ප්‍රීතිය පිළිබඳව හොඳට තීරුම් අරගෙන තියෙන්න ඕනේ. ඒක ඇත්තටම මේ ප්‍රමෝ මේ උනන්දු කරන ප්‍රගමණයක් පෙන්වන ලකුණ. නමුත් ඒක නෙමෙයි නිෂ්ඨාව. ඒක හොඳටම අර සතිය තියෙන බවට ධම්මවිචේ තියෙන බවට විරිය තියෙන බවට ලකුණක්. ආන්න ඒක දැනගෙන අපි අනිත් දවසෙත් මේක ගන්නෙ කොහොමද? ඒක ආපුවාම තව තවත් වෙනදට වඩා සත්‍යමත්තු මූල කර්මස්ථානේ වැත්තට මේ වෙනකොට මූල කර්මස්ථානේ ගොඩාක් දුරට ගෙවිලා ගිහිල්ලා. නමුත් නැවත නැවතත් මේ තිබුණු පදනමට හිතගන්නේ කොහොමද කියන එක නම් ආත්මත්ම වටිනා සූරකම. ඒ මොකද මේ ප්‍රීතියට ඒ තරම්ම මනනන්දනීයයි, මනබන්දනීයයි. නමුත් ඒක හරියට ගුරුවරයාට වාර්තා කරන්න තේරුම් ගන්න. තම අරමුණ මෙනෙහි කරනවා මෙන්න මේ වෙලාවෙත්. සමහරට මේක මේ සක්මනේදීත් එනවා. සමහරලාට මේ මට්ටමට ඒ භාවනා ආවට පස්සේ මේ পায় පුළුන් ගොඩක තියනවා වගේ. পায় තියලා සමබර කරගන්න බෑ. කලල් වෙච්ච මඩ කැවිදින කෙනෙක් වාගේ එන්න පටන් ගන්නවා. ඒ වගේම වැඩක් කරන්න ගියාට හැම වැඩකදීම Tamanට පුදුමාකාර සමබර ගතියක් පේන්න පටන් ගන්නවා. ඒක මේ මට ගුරුවරයාටත් හම්බුනේ නැති මට විතරක් හම්බෙච්ච ලොකු දෙයක් කියලා ඉතලා තණ්හාමාන දිට්ඨි වශයෙන් ගන්න නැතුව ප්‍රීති සම්බොජ්ජංගයයි මේ පහළ වෙන්නේ කියලා තේරුම් අරගත්තොත් ඒ පුද්ගලට මේ ප්‍රීති සම්බොජ්ජංගයේ ඝන බහල කිරීමට දැඩි කර ගැනීමට හොඳ ආభాෂයක් වෙනවා. ඒ තුලින් තමයි යෝට ඊගාට එන්න තියෙන පස්සද්ධිය. සංසිඳීව නම් වූ සම්බොජ්ජංගයට යන්න පුළුවන්. මේ ප්‍රීති අවස්ථාවේදීවත් ඒක හරියට හසුරුව ගන්න බැරි වුණොත් ඒ පුදුල හැමදාම එතන එතන වැටෙන්න පටන් ගන්නවා. අර ග්‍රීස් ගහේ නගින කෙනෙකුට වාගේ මඟට ගිහිල්ලා වැටෙනවා. අනේ නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ අර කලින් කලින් කරපු නැත්නම් සත්‍ය ධම්මවිචේ වීර්ය වශයෙන් වඩපු බොජ්ජංගල ප්‍රතිඵලයක් මිස මේක පෙරමග ලකුණක් මිස මේතන නතර වෙන තනක් නෙවෙයි. ඒ නොවීමට නම් හැම වෙලාවෙදීම මම මේ වැඩ කරන්නේ නිවන් පිණිසයි. එහෙම නැතුව මේ මඟදී හම්බ වෙන පුංචි පුංචි මේ ආලෝකවලටවත් වෙන දේවල් වලට නෙවෙයි. ඇත්තටම මෙතනදී පටලවා ගත්තොත් ඒ වෙලාවට ඇහෙන ශබ්ද, ඒ වෙලාවට දැනෙන ප්‍රීතිය, ඒ වෙලාවට කියන්න පුළුවන් දේවල් බය වෙන්න එපා කෝවිලක් දාගෙන පේන කියන්න පටන් ගන්න ඉඩ තියෙනවා. මට දෙවියන්ගේ වරම ලැබිලා තියෙනවා. මං කියන ඕන දෙයක් හරියනවා. ඒ වගේම ඕන කෙනෙකුට මට ඕනි ධර්මයක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් කියලා බුදුමාකාර පටලවිලි අද තියෙන ලෝකේ. ඇත්තටම කියනවා අටුවාවේ මේ தත්ත්වයටපත් වෙන්නේ නැහැ දුස්සීලී. මේ தත්ත්වයටපත් වෙන්නේ ආර්යයන් වහන්සේ තමයි. මේ අතරමැද ඉන්න සාර්ථක යෝගාවචරයෙන් හම් වෙන මාරෝපක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ. ජීහතු විශාල ගෝල බාල පිළිස් උදානම් කරන ඉතින් බණ කියන්න පටන් ගන්නවා ඇත්ත තමයි. මේ ගෝලිය ගොඩාක් දුරට යනකම් අඬ ගහගෙන යන්නත් පුළුවන්. නමුත් අන්ධ પરම්පරාවක් තියෙනවා. නිසා කවදාකවත් මේ වගේ தත්ත්ව ඔන්නන වැඩි ඇස්තමේන්තුවට දාන්න නරකයි. හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේක යනකොට මගදී හම් වෙන මේ මාර බලවේග නැත්තම් මේ සීනි බෝල. මොකකා හිටියොත් දත්ත මාරු වෙනවා. ඒක අමතක කරලා මූල කර්මස්ථානෙමයි. ඉතින් මේක කියන්නේ ගම හුඟ දෙනෙක් නීරස කරගන්න. දැන් මම මෙච්චර දිනු වෙලා තියෙද්දි තායෙත් මට මේ මූල කර්මස්ථානෙ මෙනෙහි කරන්න හදනවා කියලා. ඒ නිසා මේ මෙනෙහි කිරීමේ වැඩපිළිවෙල වටිනාකම කොච්චරද කියලා කියන්න බෑ. විශේෂයෙන් මේ වගේ අතුරු පාරවල් වලින් තමයි බේරලා මකට ගන්නෙ. පැහැදිලිවම විනය කිරීමේ. එහෙම නැත්නම් මේ වගේ දේවල් වලට අහු වෙලා මේ වගේ නතර වෙන්න පටන් අරගත්තොත් මෙනෙහි කිරීම පාවා දීලා ඒ පිටේට බොහෝම සුළු දෙයක් වෙනවා. නියම ගුරුවරයා අමතක කරලා ඔය ලාමක ගුරුවරු දිගේ පිටිපස්ස යනවා. හරි භවනා ක්‍රමය අමතක කරලා මේ ලෝකේ තියෙන විකාර දේවල් කරන්න පටන් ගන්නවා. බුදුඥානසේ දේශනා කරන ඔය මේ ප්‍රමාණ සූත්‍රයේදී සඳහන් කරනවා මේ ලෝකේ ඉන්න තුන් දෙනෙක්ගෙන් දෙන්නෙක් රූප ප්‍රමාණයට අහු වෙනවායි කියලා. ලස්සන පෙනුමට අහු වෙනවායි කියලා. ඒ වගේම ගෝසා ප්‍රමාණය කියලා එකක් තියෙනවා. රහට්ටු කෑ ගහනවානේ. හවල් තන හොඳයි කියලා. උනේ ගෝසාවට අහු වෙනවලු පහෙන් හතර දෙනෙක්. තව ප්‍රදේශයක් තියෙනවා. ඊටාම රූක්ෂ ප්‍රතිපත්ති රකින්නවා. මේ මේ ගෝක්ම දුෂ්කර ක්‍රියා දුෂ්කර ප්‍රතිපත්ති රකින්නවා කියන ලූක ප්‍රතාවට ප්‍රමාණයට අහු වෙද්දී 8 දෙනෙක්ගේ 9 දෙනෙක්ගෙන් 10 දෙනෙක්ගෙන් 9ක් අහු වෙනවා කියලා. ධර්ම ප්‍රමාණය කියන එක අහුවෙන්නේ නැහැ කියලා තියෙනවා ලක්ෂයකට එක්කෙනෙකුටවත්. ඒ නිසා මේ රූප බලාගෙන යනවනම්, ഘോഷාව බලාගෙන යනවනම්, දුෂ්කරවත් බලාගෙන යනවනම් අපි කොච්චර දෝ සංසාර කරපේකම වැරද්ද කරන්නේ. අපි ධර්මයේමයි ප්‍රමාණ කරන්න ඕන. සරුවචනසක පෙන්නලා දීලා කියන භාවනා කරනකොට මේවා ලැබෙනවා. ඒක කවදාකවත් තණ්හාමාන දිට්ඨිය නැතුව ඇත්ත ඇති හැටියෙන් ගුරුවරයා ප්‍රකාශ කරනවනම් මුල සිට අග දක්වාම දිගටම මෙනෙහි කිරීම කරනවනම් කවදාකවත් ඔය සතිය පාවා දීමක් වෙන්නේ නැහැ. මම දැන් මෙතන කියන තැනින් හිත පිට යන්නේ. වාහනේ පාරෙන් පෙරලෙන්නේ නැහැ. පෙරළුණොත් නැවත Tamanට ගන්න පුළුවන් ශක්තියක් එනවා. යටින් බලනකොට මේ ප්‍රතිඵල පැත්තට එනකොට භාවනාවේදී විශේෂ ලාභයක් නැහැ. තාමත් ප්‍රතිතද කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒකෙදී තාම වැදගත් ප්‍රමෝද කරන චෛතසිකයක් තමයි මේ ප්‍රීතිය. නමුත් ඒක අර වගේ පටලවා ගන්න පුළුවන් විශේෂම විපස්සනාවයි. සීලේදී සමාධියේදී නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පෙරමක ලකුණක් වෙනවා. මොකද විපස්සනාවට යනකොට මේ වගේ දේවල් වලට අහු නොවි යන නිසා තමයි කියන්නේ මායයටවත් බෑ වටණ්ඩ විපස්සනාව හරියට තේරෙනවා. ඒ නිසා හොඳ ගුරුවරයෙක් අල්ලා ගන්නවයි කියන එක තමන්ගේ භාවනාවෙන් තමන් යම් ප්‍රමාණයකට මේ වරදි වැරදි හදාගෙන මිසක විනිශ්චය කරන්න අමාරුයි. කාටවත් කියන්න බෑ අතෙන් ගියොත් උඹට හරියයි කියලා කියන්න බෑ ගිහිල්ලා කාලා බල්ලම කරන්න ඕනේ. ඉතින් මන්නකොට මේ ප්‍රීතිසයිසිකේ වගේ හරිම මේ තෝරන බේරන જાති ප්‍රතිඵල ගිනහැර දාන දක්වන දෙයක්. නමුත් මම අර දේශනා ආදී උත්සාහ කරා වගේ ඒක අනතුරු අඩුපාඩු තැනක් නෙවෙයි ඕන තරම් මේක නිසා මඩවල කේරෙනවා වගේ තත්ත්වකටපත් වෙන ලොකු සංසය සඳහන් කරලා තියෙනවා මේ කටුකෝල් සහිත අන්ධකාර වේලාවක කූඩැල්ලෝ ඉන්න නපුරු සර්පයෝ ඉන්න කටුකෝල් සහිත වනමුර්ගයෝ ඉන්න කැලේක රිංගාගෙන රිංගාගෙන යන කෙනෙක් යම් විදියකට ඒ කැලේ ගෙවාගෙන වෙල්ෙලියකට ආවොත් එයාට අඩියක් තියෙන නැගිටලා යන්න පුළුවන් තත්යකට එනවනේ. ආන්නේ වගේ තමයි මේ නාම රූප පරිච්ඡේ ඥාන පච්ච පරිකාය ඥාන සම්මසන ඥාන ළඟට එනකොට යෝගාවචරයට කැලේ රින්ගන්න ඕනේ නැහැ. එලි වෙනවා. නමුත් හරුවත් යන ලොකු දුවන් සඳහන් කරන හැබැයි මේ වෙල්ෙලියේ මඩ තියෙනවා, එරෙන්න ඉඩ තියෙනවා. මේ ලාභෙට, සත්කාරෙට, ප්‍රශංසාවට, කීර්තියට රට්ටු කියන දේවල් වලට අහන්න පටන් අරගත්තොත් මේ වගේ ಗುಣධර්ම එනකොටම අධි탁ෂීරවටපත් වුණොත් එතන ගිලී නැහින්න පටන් අරගන්නවා. දැන් යෝගාවචරය මෙවුවා පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව ධර්ම සාකච්ඡා කරමින් Taman ඇති වෙන දේ හරියට ප්‍රකාශ කිරීමෙන් සහ Taman පිළිබඳව අධි탁ෂීරවටපත් වෙන්න උරේ නැත්තම් මේ ඇතිවෙච්ච ප්‍රීතිය යානාවක් වඩපත් කරගෙන සුඛෝභෝගී යානාවක් වඩපත් කරන ඉදිරියට යන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා එවැනි ශක්තියක් ධෛර්යයක් බලයක් ඇති කිරීමට මේ කරපු ධර්ම දේශනා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරනවා. සියලු දෙනාට එසේ නමුත් මේ ප්‍රීතිය හැකිතාක් උඩට බුද්ධ විඳ ගන්න ලැබිලා මේ දුෂ්කර වත සතුටින් සර්වඥාන්සේගේ සුගතයන් වහන්සේගේ ශිෂ්‍යයන් වශයෙන් සතුට මූණින් යුක්ත මූණ දීගෙන යන්ට මේ සම්පහන්සනයත් ලැබීමෙන් ලැබගෙන සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම තව තවත් ශක්තිමත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. කියන්න කරන්න දෙයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා ඒක සාකච්ඡා කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි යනවා මේ සුදුවැත්තන්ගේ ධර්ම සාකච්ඡාව. ඈ එකම නෙවෙයි. ඒකම තමයි දැනගන්න ඕනේ මෙන්න මෙතන ඉන්නේ කියලා. දන්නේ නැත්නම් ගන්න මූල කර්මස්ථාන. ඕන වෙලාවක මූල කර්මස්ථාන ගිය ගමන් අරසාව. ඒ සක්මන් කරනකොට එකක්. එදිනෙදා වැඩ කරනකොට තව එකක්. පරියන්කේදී නම් තමන් ගත්ත ආනාපාන ආනාපාන තමයි. හැබැයි ඒකෙම නෙවෙයි නිවන් දකින්න. නමුත් ඒක තමයි අපිට යන්ත්‍රයක් බවට ආරක්ෂක යන්ත්‍රයක් බවට පත් වෙලා තියෙන්නේ. මොන්නම සැකයක් තියෙනවා නම් දාන මූල කර්මත්තන දාපු ගමන් ඔක්කොම විසඳලා පෙන්ලා දෙනවා. වෙන කොහෙ ගියත් පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ ඕන වෙලා චින්තාමය ඥාන වෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂේ පච වෙන්න ඉඩ තියෙනවා. ප්‍රත්‍යක්ෂේ යටපත් වෙන්න ඉඩ තියෙනවා. අද තියෙන භාවනා දියුණුවයි කිව්වට අද ලංකාවේ තියෙන භයානක තත්ත්වය ඔන්න ඕකයි. හැමදේම වෙනස් කටහනකින් ඇහෙනකොට අලුතෙන් ඇහෙනවා ලොකු ශක්තියක් තියෙනවා. නමුත් වෙන්නේ Taman ගැර එල්ලේ කැඩෙන එක තමයි. ඒ නිසා ඒක කඩන්න නැතුව කරන්න දෙයක් නැහැ දැන් තියෙන හැටි. මොකද පුළුවන් තරම් මතක තියාගන්න. එහෙම වෙනවනම් සැකයක් තියෙනවනම් දාන්න මූල කර්මත්තාන. දැම්මට පස්සේ හරිනම් එහෙනම් ආයෙ ඕනේ ළඟ පිළියම් කරගන්න. එහෙම නැතුව එකින් එකට කකා කකා ගියොත් කොහේ යනවද කියලා හොයන්න බෑ. ඒක තමයි අද උඟාක් වෙලා තියෙන්නේ. මොකද භාවනා කඩ තියෙන්නේ. ඕන තරම් විකුණන්න තියෙනවා. ඒ වගේම මිනිසුන්ට හරි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා කොයි දේ කිව්වත් විකිනෙනවා. ඔලට මොනවාරි ගෙනිච්චොත් කොහොමදත් විකිනෙනවා. ඉන්දියාවේ පොළ ඇරලා තියෙන්නේ. ඒ නිසා නමුත් අපිට ජීවිතේ බොහොම කෙටි කාලයයි තියෙන්නේ. අපිට ඕන වෙලා තියෙනවා මේකේ වැරදෙන්නේ නැතුණ යන්න බෑ. වරදිනවමයි. නමුත් මේ වැරදි කරුණාකරලා අහක දාන්න එපා. නැවත ඒක චක්‍රීකරණය කරලා ඒ රාත්තල් ගාන කනකොට මඩ ගාන කිරලා කණ්ඩේ කියලා විතරයි කියන්නේ. මඩ කණ්ඩ වෙනවා. ඒක ෂුවර්. ඒක අහන්න දෙයක් නැහැ. කනකොට කාබන් කිරලා. නැත්තම් ඉතින් කවුරක්වත් එන්නේ අපටයි තේරෙන්නේ රාත්තල් ගාන බඩේ එකතු වෙනකොට කිඹුල මැටි ගිල්ලා වගේ සීමාවක් නැහැ. තියෙන්නේ අද ඒ තරම්ම මේ සෝබන වැඩ. නමුත් අපිට අර ධර්මයකුත් ලැබිලා තියෙද්දි අපිටත් මේ අපි යන්නේ නිවනටයි කියලා දන්නවනම් එnde එnde එnde එnde තේරෙන පටන් අර ගන්නවා. මේකට වෙන කවුරක් අපිට උදව් කරන්නේ නැහැ. තමන්මයි උදව් කරන්න තියෙන්නේ. නිතරම මගේ එකම දෙයයි මම කියන්නේ නිවනෙන් මෙබිට මොන්නම දෙයක් ප්‍රාර්ථනා කරන්න එපා. කෙරුවොත් නම් ඉතින් ඒක ඉතින් කොහොමඩක්වත් සාතික වෙන්න බෑ. ගොඩ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ මෙපිට තියෙන දේවල්. ඔය සාමාන්‍ය ලාමක දේවල්. එහෙනම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. වැරදුනට කමන්නේ නිවනම බලාගෙන යන එකමයි. එතකොට ගා කඩුවේ වෙන්න තියෙන මේ සීනි බෝල කන ගතිය අඩු. මායා වෙන ගතිය අඩු. ඒ නිසා එවැනි પરමාර්ථ ඇතියත්ම තමයි ආශ්‍රය කරන්නේ. ආශ්‍රය කරනකොට කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා කොහොමද මේ ඇත්ත මේ නිවැරදි යන්නේ කොච්චර වේ අතර තියෙද්දි පිරිස මේ අතර අතුරු පාරවල ගිහලා වැටෙන්නේ මොකද කියන එක තේරෙනවා. මොකද සර්වඥාන්සාර වීර්ය සම්පෝඥයන් කියන වගේ උන්වහන්සේ හේතු ධර්ම සම්පූර්ණ කරලා මිස කවදාකවත් ඵල අපේක්ෂා කරන්නේ නැහැ. වෙන ක්‍රම වලින් ඵල අපේක්ෂා කරනවා නම් ඒ ඵලයක් ලබන්න හේතු සම්පාදනය කරනවා. හේතු සම්බන්ධේ කරා නම් ආයේ යදින්න කල්පනා කරන්න ඉල්ලන්න දෙයක් නැහැ ඵල ලැබෙනවා. මේ දෙක දන්නා මොකද අපි මේ කෙටි මාර්ග හොයන්නේ. මේ ළඟදී හිතාවර රාමසික මහත්තයෙක් එයාටත් මම බණක් කිව්වා. ඒ මනුස්සයා මට බණක් කියලා ගියා. මේක තියෙන්නේ මේ සූත් මොකද මට මතක නෑ මේ ජාතක කතාව කියලා. මමන්ට මේ අහපැත්ත ඇති. ඒ මේ පස්සේ බෝසත් වහන්සේට වෙච්ච එක සරුවත් නැතිසඟනේ. කවදාකවත් කිටි මාර්ග හොයන්න එපා කියලා. කිටි මාර්ගයක් කියන්නේම අවස්ථාවාදී. Taman හේතු සම්පාදනය කරන්නේ නැතුව ලක්මයි chance හම්බෙයි කියලා හිතෙනවා. කද්දාක හොඳ දේ නම් හම්බෙන්නේ. ඒක කවදාකවත් කටුවත් එකකින් පැනලා යන්න එපා කියලා දෙනවා. ආහාර කටුවත්ක් තියෙනවා අයින් කරලා යන්න. අටුවත් උඩින් පැනලා ගියොත් එහෙනම් ඉතින් කොහෙද ආයෙ ගෙවන්නේ. කවදාකවත් දැක්කට පිළිගන්න එපයි කියලා තියෙනවා. කවදාකවත් ඇහුවට පිළිගන්න එපයි කියලා. කවදාකවත් දැක්කයි ඇහුවයි දෙකම උනත් බලන්න නැතු මේ විමසන්න නැතුව පිළිගන්න එපයි කියලා. ඒක කරුණාපාව මනස හිටගෙන ඉඳලා කියලා දීලා ගියා. මට හොඳට මතක හිටියා. මොකද මම මෑතක් වෙනකම්ම තිබුණා අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන මට කෙටි මාර්ග හොයන්න පුළුවන් වෙයි කියන ආසාව. දැන් නැහැ. දැන් මේක තාමත් ඇති ලේවල දැන් හිතනවා දිග්ගම බාරේ යන්න. ලෝංගස් කට් එකේ යන් ඒක ෂෝට් කට් එකට වැඩිය ටිකක් කෙටි. ෂුවර්. ඔය ෂෝට් කට් එක ලෝංග කට් එකට වැඩිය ටිකක් දිගයි. ඒකයි ඒකට ෂෝට් කට් කියලා කියන්නේ. අද මේ හොයන්න බදන ක්ෂණික ඉන්දියාක ක්ෂණික පොල් කිරි ඔක්කොම ක්ෂණික තමයි. අන්තිමට මැරීමත් ක්ෂණික තමයි. අර පරණ මිනිස්සු නේ පරණ වීජාටි තියාගෙන ඔය වැඩ කරලි වල ඔය මොකක් කල් යන වී අරගෙන කනවා. ඒක වේණි තියෙන මහා ඝනമിതി කාලේ. නමුත් ඒ මිනිස්සු ගොඩක් කල් ජීවත් වෙනවා. මේ ජනික මාර්ග වලින් කාදාකත් අරියන්නේ. ඊළ දෙයියන්ගෙන් අහන්න ඕනේ. මයෙන් අහලා හරියන්නේ ඒක. ඒ දොස්තර වෙච්චාම වෙන වැඩ ඔය. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම අර මෙහෙට නිසරණ වයසට එනකොට මම ආයේ වීරකෝම මහත්තයත් එක්ක. ඒ වීරකෝම මහත්තයත් එක්ක උනතින් මේ වාහනේ එන ගමන් මේ මහත්තයා BPS එකේ ඉස්සර හිටපු කවුරු හරි ගියාම හම්බෙන්නේ මේ මහත්තයා. ඉතින් එක්කෙනෙක් ඇවිල්ලිවෙලා එයාට කිව්වලු වචන දෙක තුනක් කතා කරනකොට මම අනාගාමී කියලා. දැන් ඉස්සරහා මේ ඉතින් කතා ඉතින් මහත්තයා කිව්වලු ප්‍රශ්නයක් නෑ කරබන් හිතේ ආ ඉන්න ඇතුළු නැවත නැවතත් කියනවලු ඒකමලු කියන්න හදා. වීරකෝම මහත්තයා වැඩ. ඉතින් ඇවිල්ලා කියනවලු මේ අනාගාමී මේ මහත්තයා මේ ඉවර කරන්න ඕනට හොඳට තරහ වෙන එකක් කිව්වා. කියපු ගමන් කේන්ති ගියා. කේන්ති කියලා බැන්නලු. ඔව් බැන්නලා ඉවරලා මිනිහා ගියාලු යන්න. ඊට පස්සේ කියනවා අවුරුදු 3-4කට පස්සේ දෙවියන්ට මිනිහා ඇත්තටම අනාගාමීද. මොකද අනාගාමී කියන්නේ ආයෙ එන්නේ නැහැ කියන එක. <laughs> ආයෙ ආවෙ නැතිලු. හදන්න බෑ අපේ ලොකු සාංශ ඉන්න කාලේ. ඒකට ඒකට මොනවාක්වත් මොනම තාරිකවත් අපිට පිළියම් කරන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ අපි හැදෙන එක විතරයි. අපිට ඒ පැත්ත පිළිබඳ හදන්න හේතු සම්පatti නෑ. අපි ළඟ ඵල සම්පatti නෑ. අපිට සත්තු උපකාර සම්පත්තියක් කරන්න බෑ. අපිට කරන්න බෑ. වැරදි කරන්නේ කියන්නේ අපි මොන මිම්මට දාලාද වැරදි කියන්නේ. ලොකු සාංශ ඉන්න කාලේ පාක්‍රෝඩ් එකේ ඉන්නකොට වැදගත් ස්වාමීන් වහන්සේනමක් ආවා. අවිදල මට කිව්වා ලොකු සංඥා අම්මෙන් මම කතා කරන්න දෙන්න බෑ. මුඩි වෙලා නෑ ආයසතු. වැදගත් සාසනික කටයුතු කාලේ කියලා. ඊට පස්සේ මමත් ඉතින් පැවිදිච්චාලට මාත් ගිහලා ඉතින් කොණෙන් අහගෙන හිටියා. ඊට පස්සේ කම මෙන්න මෙහිමයි සාමනත ජාත්‍යන්තර මට්ටමේ මෙහෙම වැඩක් යනවා. හරිම කැතයි. මෙන්න මෙහෙම මෙහෙම කියනවා මේ තත්ත්වයටපත් උනායි කියනවා මේගොල්ලෝපත් කරනවායි කියනවා. ඉතින් මේක මේ කියන්නේ ඔය වැදගත් පුද්ගලයෝ උගත් පුද්ගලයෝ ඉතින් ඔබ වහන්සේලාට මේ මාතෘකාව දන්නවනම් මොකද්ද අපි කරන්නේ මේකට කියලා. ලොකු සාන්ති කිසිම බරකට ගත්තේ නැහැ කිව්වා අපිට ක්‍රම දෙකයි මහත්යෝ තියෙන්නේ. එයාගේ ගුරුවරයා හම්බෙලා. කියන්න ඕනේ කිව්වා මෙන්න මේ වැඩක් කියලා. ස්වාමීන් වහන්සේ ගුරුවරයා නැහැ. එයාගේ ගුරුවරයා නැහැ. එහෙමනම් එයා විශ්වාස කටයුතු එක්කනකොට ගිහිල්ලා මේ පුද්ගලයාට හේතු ගන්නන්න ඕනේ. කවවදාකවත් කරන්න බෑ. ඒ කියන්නේ ඉබ්බන්ගෙන් පිටහටවන්නා වගේ. ඉතින් ඒක නිසා මේ මේ ශේෂ්ත්‍රය ඇත්තටම හුඟාක්ම ආධ්‍යාත්මික හුඟාක්ම කොහොමද කියන්නේ මේ වටිනා දෙයක් වගේම ඔය තුච්ච පහත් වැඩ මේ වගේ සිද්ධ වෙනවා ඒ නිසා ඒවට අඟිලි ගහන්න තරම් අපිට පිං නැහැ අපිට හේතු සම්පත්තිය නැහැ ඒ නිසා අපිට කරන්න බලන්නේ අපේ ජාම බේරගන්න අපේ ජාම බේරගන්න තියෙන ලීචිම වැඩ තමයි ගත්ත මූල කර්මස්ථානේ නම් මූණට දාලා තියෙන්නේ එහෙනම් ඔබ අරසයි අනුන්ගේ කුණ හොදන්න අනුන්ගේ කුණ අපිට ඉතර බලයක් නැහැ ඒ නිසා ඒවදියා බැලලා සංවේගය බහල කරගන්නවා අපි සංසාරේ මෙච්චර කාලේ කොච්චරනම් මේ වගේ වැඩ කණ්ඩ ඇද්ද? කනකොට රාත්තල් ගාන දැන නැතුව කණ්ඩ ඇද්ද? නැත්නම් කනකොට අඩුවන රාත්තල් ගාන ගන්න. ඒත් කරන්න දෙයක් නැහැ. ඒ කක කක තමයි යන්න දෙන්නේ. ඒ නිසා කවදාකවත් ඕවර් එස්ටිමේට් කරන්න යන්න එපා. හැම වෙලාවෙම අන්ඩර් එස්ටිමේට් කරන්න. කරලා නිතරම බලන්න සතිය තියෙනවා. සතිය තියෙනවා නිතරම පෙන්ලා දෙනවා. Taman ඉන්නේ මම දැන් මෙතනද කියලා. ඒක හොඳයි ඕවටත් වැඩිය නිවනටත් වැඩිය හොඳයි මේ මොහොතේ ගත කරන්න පුළුවන්. මම දැන් මෙතන මොහොතේ ඉන්නවනම් නිවනට වැඩිය වටිනවා. හැබැයි ලෝන් කට් එකක් ඒක. ඒ නිසා හරි අමාරුයි. ඒකට මේ ওই ජාත්‍යන්තර බහන මැදස්ථාන වලට යන්න ඕනේ ජාත්‍යන්තර විහිළු දකින්න. පොඩි මැදස්ථාන තියෙන පොඩි විහිළු. ලොකු වගේ තමයි තියෙන ලොකු ලොකු විහිළු තියෙන්නේ. ඒ නිසා ඒවා දැකලා මේ දැක මරි ගන්න නොකරන් අබරෝ කිව්වා වගේ උඹ ඌව අහුවෙන්න යන්න එපා කියලා හොඳට මතක තියාගන්න ඕනේ. එහි ආව මහත්තයෙක් එයා ඇත්තටම කෝවිලක් දාගෙන ඉඳලා. ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වන මාස්ටර් කෙනෙක්. කෝවිලක් දාගෙන ඉඳලා මම දවස් දෙකක් බණ ඇහුවා. ඊට පස්සේ ආවා. එන කතා කරන මම දවසක් කතා කරනවා මේ ඇත්තට මේ දා ගොඩක් ලා කතා කරනවා. 10ට පටන් 8ට පටන් ගත්තා 9 මානකක් කතා කරනවා. ඊට පස්සේ මම කිව්වා මහත්තයෝ එකක් මට තේනවා මහත්තයා නිවන නෙවෙයි ඉඳ ප්‍රාර්ථනා. ප්‍රාර්ථනා කරන්න කියලා. ඒ ඊසාන්‍යසීම කියන්නේ මම ඉතින් ඔබ හත ළඟට එන්නේ නිවන් දකින්න තමයි ඒක තමයි කියන්නේ. හොඳට කියලා කල්පනා කරලා බලන්න වාගේ වැඩපිළිවෙලේ પરමාර්ථයේ නිවන් දැකීම නෙවෙයි. එච්චර මූණ කැමැතිුනේ නෑ මනස ඒක කියලා දුන්නට කැමැතිුනේ නෑ. ඊට පස්සේ ගිහිල්ලා නිදානත් වෙලා පහුවෙන්ද යන්නලා ඇතුළ දවසේ ඇවිල්ලි වෙලා සංසේ දානං ඔබ වහන්සේ මම ගොඩක් වෙහෙස කරා. ඒ වුණාට මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඊටසේ මං කිව්වා ඇයි කියලා. දවස් තුනක්ම පහුගිය දවස් තුනේම කෙරුවේ භාවනා කරනකොට ඔබ වහන්සේට වෛර කරන එක. චේන්ජයක් ආවයි කිව්වා බුද්ධමහා කාල විදිහට මෙච්චර මම මේ භාවනා කරන්න හදනකොට මේ ස්වාමීන් වහන්සේ මගේ මේ පරමාර්ථයේ මතක් කරගෙන නමුත් මට අද තේරුණා කිව්වා ඔබ වහන්සේ මොන ඥාණයෙන් දැකලාද දන්නේ කිව්වේ ස්වාමීන් වහන්සේ මේ මං අහුවෙලා හිටපු තැනේ හැටියට ජනාධිපතිගේ කහුණත් අහුවෙනවා කිව්වා. මට ඒ තරම්ම අනුන්ගේ දේවල් කියන්න බලුවන් ඔක්කොම කරන්න පුළුවන් ශක්තිය තියෙනවා කියලා මං හිතාන හිටියේ නමුත් එව්ව දිගේ ගියා මිසක මැජික් දිගේ ගියා මිසක මම මේ භාවනාවත් අල්ලගත්තේ එව්ව කරන්න මිසක නිවන් දකින්න වෙන බව මට දැන් ප්‍රත්‍යක්ෂයි. ඉතින් මං කෝ ඒ වගේ අහුවෙච්ච මනුස්සය ගොඩ දාන්න ක්‍රමයක් කොට දාන්න ක්‍රමයක් නෑ අහුුනේ නෑයි කියලා අහු උණයි කියලා කරන්නම දෙයක් නෑ සානස්. ඒ තරම් මේක මේ මේ මඩ ගොඩක් අල්ලන්න අමාරුයි. මොකද ලාභ සත්කාරෙම නෙදී. නිවන නෙවෙයි නම් ලාභ සත්කාරෙදී. ওই දෙක අතර මැදින් බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් හොදලා කොට ගන්න බෑ. මේ පාර නිවන නම් මේ පාර ලාභ සත්කාර. ඒකට ගියොත් මේක නෑ. හරිම අමාරු. දාකමාරු. ඒ නිසා අපි තේරුම් අරගන්න අපි යන්නේ මේ 33000 කරන්ට් එකක යන වයර් එකේ යන්නේ. අනික වයර් එකේ වැදුනොත් ඉවරයි. මේ වයර් එකේම ගියොත් හරි. නියුට්‍රල් එකේ අත වැදුනොත් ගියා. පර්ට් එකේ වැදුනොත් ගියා. වයර් එකේම ඉන්න තාක්කල් මොකුත් වෙන්නේ නෑ. ප්‍රීතියම තමයි සුඛයට යන්නේ. ප්‍රීතිය තව දිනු වෙනකොට තමයි ප්‍රීතිය සුඛයට දෙනවා. අවිප්පටිධාරත්තාය කෝ ආනන්ද නෑ අවිප්පටිධාරත්තාය පීතත්තාය. පමෝජත්තාය. පමෝජම් පීතත්තාය. පීත සුඛත්තාය සුඛං සමාදත්තාය. ඒ වගේ තමයි එකින් එකට පරම්පරාවක් යන්නේ. ඒක මේක හොඳ සම්දිස්ථානයක් ඔය ප්‍රීතිය කියලා කියන්නේ. ඊට පස්සේ පීටි පරිසංවේදී අසසි සාමිති සික්කති පීටි සංවේදී පත්තති සාමිති සික්කති ඊගාට සුඛ පරිසංවේදී ඊගාට පස්සද්දි ඒ විදිහට තමයි પરම්පරාව යන්නේ මේක තමයි හීලින් ප්‍රොසෙස් එක පාමොද්දෙන් පටන් ගන්න ප්‍රීති සුඛ පාමොච්ච සමාධි ඒක තමයි හීලින් ප්‍රොසෙස් එක ඒක අනිත් පැත්ත තමයි මේ විපිලිසරකමයි අසහනි එතනින් ගියාම නීවරණ ධර්ම ඔය කුක්කුච්ච ඒවත් ඒර්ම ලෙඩ කරන පැත්ත ඉතින් මේ දෙක තීන්දුව වෙන තැන තමයි ඔය ප්‍රීතිය පහළ වෙන තැන. හොඳයි දැන් ඉනි වෙලාව හරියි.